පැවැත්වීමෙන් දවසින් දවස දවසින් දවස ගැඹුරකට යන්න අපි කොට පාදා ගන්නවා. මොකද පැයක එකමාරක ධර්ම දේශනාවකින් අපිට අමාරුයි මුලපටම අග දක්වාම විස්තර ගැඹුරක් දකින්න නිසා අපි මේක දේශනාවලියක් දේශනමාලාවක් විදිහට පවත්වලා මෙතෙක් චාරිත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ දේශනා මාලාව සඳහා සංවිධානයෙන් අපිට ආරාධනා ලැබිලා තියෙන්නේ ප්‍රසිද්ධ සූත්‍රයක් වෙන අග්ගිඛන්දෝපම සූත්‍රය. ඉතින් මේ සූත්‍රය බරපතල සූත්‍රයක්. හොඳට ඇඟට වදින සූත්‍රයක්. සර්වචනාංශේ හොඳට බර කරලා දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍රය පිළිබඳව උද්ෘතය එහෙම නැත්නම් පොත බලලා දැනගන්න කැමති ඇත්තෝ ඒක අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වෙලා තියෙන නිසා බුද්ධ ජයන්ති අංගුත්තර නිකාය හතරවෙනි පොතේ සත්තක නිපාතේ යටතේ මේක සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රය අංගුත්තර නිකාය සත්තක සත්තක නිපාතයත් එක්ක අනිකු සූත්‍රත් එක්ක බලනකොට සෑහෙන දිග සූත්‍රයක් එයිලා කරුණු හතකට ਸਰවචනanse එතනට රැස් වෙච්ච මහා සංඝරත්නයේ දේශනා කරන දේ සූත්‍රයේ සමාප්තියට යනකොට පිටු කරන ගතියක් තියෙනවා, ගොනු කරන ගතියක් තියෙනවා. ඒ පින්ඩාර්ථය තමයි මම අද දවසේ මාතෘකාව වශයෙන් උද්දුත්‍ය වශයෙන් ඉදිරියෙන් තිබ්බේ. තස්මාතිය බික්කවේ එවන් සික්කිතබ්බං. මේ සූත්‍රයේ කතා ශරීරය අමාරු වුණාට පස්සේ ඊටාත්ම සිත් ගන්නාසු නැත්නම් හිත් වදින නිදර්ශන රාශියක් පෙන්නලා ඒකෙන් සංවේගය පහල කරලා ਸਰවචනාංශයේ භික්ෂුන් වහන්සේට කියන ඒ නිසා මහණි මෙන්න මේ විදියට හික්මෙන්ද මේ විදියට විනේනේ වෙන්න මේ විදියට සීලාචාර වෙන්න යේ සංචමය පරිබුංජාම යම්මම පිරිකර පාවිච්චි කරනවා නම් චීවර පින්ඩපාත සීනාසන ගිලානප්පත්තේ කියලා ඒ කියන්නේ අදින සිවුර චීවර වශයෙන් සඳහන් වෙනවා වළඳන ආහාරය පින්නපාතේ වශයෙන් සඳහන් වෙනවා. වැඩ ඉන්න ගේ නැත්නම් විහාරය කුටිය සීනාසන වශයෙන් සඳහන් වෙනවා. තමන් පරිභෝග කරන බෙහෙත් පිළිකර ගිලම්පස ඊලාන පච්ච වශයෙන් සඳහන් කරනවා. යම් මේ දෙයක් මම මේ පරිභෝග කරනවා නම් බේසජ් ජීවර පින්නපාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියලා ඒකා එව්වායේ පූජා කරන්නා වූ දායකයට මහත්ඵල මහානිසංස වෙන විදිහට මම මේව පරිභෝග කරන්න ඕනේ කියලා නිතරම ඒ සිව්පසයෙන් යැපෙන සංඝයා වහන්සේ ඒ සිව්පසය පිළිබඳව පිහිටිය යුතු ආකාර සිව්පස හතරම පිළිබඳව පිහිටිය යුතු ආකාර පිළිබඳව දල පින්ඩාර්ථය සඳහන් කරනවා. අම්මා කංචේ මේ අම්මා කංචේ වායම් පබ්බජ්ජා අවංජා භවිෂ්‍යති සපල සෞද්‍රයා එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බා. මගේ පැවිද්දත් මේ සිව්පසෙන් යැබෙන මගේ පැවිද්දත් වංචනික එකක් වෙන්න නරකයි. ඒ වගේම මහත්ඵල මහානිසංස එකක් වෙන්න ඕනේ. ආන්න ඒ පාට මම වග බලා ගන්න ඕනේ කියලා. වෙන තනි වචනකින් මේක කියනවනම් ප්‍රත්‍ය පරිභෝග ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියලායි මේක භික්ෂුන් වහන්සේලාට උගන්වන්නේ. මේ නිසා අපිට සීලය කියන මාතෘකාවේ මාතෘකාව යටතේ ගැනෙන විස්තර විභාගයකටයි මේන් අපිට ආර්දනාව ලැබෙන්නේ. බෞද්ධයන් වශයෙන් අපි දන්නවා මේ භාවනා වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් ප්‍රධාන වශයෙන් සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ඉගෙනීම සඳහා මූල ධර්මමය හඳුන්වා දීම සඳහා මේ විදිහට තුනට කඩලා පෙන්නකොට ලේසි එක එකක් එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා උදව්පකාර කරමින් සීලය නැත්නම් සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට උරදීලායේදී කටයුතු කරන අතර සමාධි ශික්ෂාව හරහා ප්‍රඥාවට එසේම උරදීමක්, ලායදීමක් සිදු වෙනවා. ඒවා එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් හේතු වෙන ධර්ම. මේක තමයි අපිට පොත්පත්වල සරල රේකීව රේකීයව පෙන්වන්නේ අනුභොබ්බ ශික්ඛා, අනුභොබ්බ කිරියා, අනුභොබ්බ පටිපදා වශයෙන්. අනුපූර්ව වශයෙන් හික්මිය යුතු ආකාර, අනුපූර්ව වශයෙන් තමන් කළ යුතු ආකාර, කිරියා අනුභව ප්‍රතිපදා ප්‍රතිපදා වශයෙන්. ඊට පස්සේ මේ දේශනාවලිය හරහා අපි බැස ගන්න උත්සාහ කරනවා යම් කිසි කෙනෙක් මේ විදියට දුෂ්කර වූ නමුත් තමන්ම අවශ්‍යතාවයෙන් සමාදන්ව රකින්න සීලයක ඉඳගෙන ඒකේන සමාධියක් වඩනකොට ඒ වඩන සමාධිය නැවත හැරිලා ඒකේන ඒ ගත්ත සීලයට කොච්චර අනුග්‍රහයක් දක්වනවද ඒ අනුග්‍රහය දැක්වීම හරහා තමන් රකින්න සීලය මෙලෝ වශයෙන්ම තමන්ට ආනිසංසදායකද නැත්නම් හුදු වෙහෙසක් කරදරයක් විතරද කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඊට පස්සේ මේ සමාධිය හරහා යම්ම විදියක ප්‍රඥාවක් මෝදු වෙනවා නම් ප්‍රඥාවක් තමන්ට අත්දකින්න පුළුවන් නම් මේ ප්‍රඥාව හරහත් මේ සමාධියත් මේ සීලියත් නැවත හැරිලා පෝෂණය කරනවා. අන්නේ පෝෂණය හරහා තමන් මේ ජීවිතයේ නැත්නම් මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය බලාපොරොත්තු වන්නා වූ අවසාන නිෂ්ඨාව වෙන ඒ සියලු කැලස් ගෙවම් කරලා ලබන මහා මේ ශාන්ත සුන්දර නිවන නැති වුණත් ඒ තමන් පටන් ගත්ත සීලය සමාධියෙන් සහ ප්‍රඥාවෙන් මේ ජීවිතේම අනුග්‍රහ ලබනකොට කොච්චරක් තමන් සීලය අතින් ඉස්සරහට ගිහිලා තියෙනවද කියන එක පිටේ මාර්ගයේ ඉදිරි ගමනක් තියෙනවද නැද්ද එහෙම නැත්නම් ප්‍රගතියක් තියනවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම තමයි දැනගන්න පුළුවන් කාරණා. ඒ නිසා මෙවැනි භාවනා වැඩමුළුවට පෙළඹෙන කවුරුත් වගේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ සීලයට වැඩි සීලයක් අදිෂ්ඨාන කරනවා. එතන සීලයක් සමාදන් වෙනවා. එතන මේ සීල සමාදානයත් සර්වචන් වහන්සේ විසින් පෙන්වන්ට ආදන මේ සීල සමාදානය අනිකුත් ආගමක දහගන් ධර්මවල දැක්වෙන සීලයට වැඩිය බොහොම ප්‍රඥා ගෝචර ගතියක් තියෙනවා. ඒකට හේතුව ਸਰවචන්නාංශගේ සීලය අනක් නෙවෙයි. කාටවත් මේක කළ යුතුයි කියලා අණ කිරීමක් ਸਰවචන්නාංශගේ සීලයක් නෑ. ඒ නිසා සීලය පිළිබඳ විස්තර ලියන පත්‍රිකාවක මම දැක්කා මාත්‍රිකාට දාලා තියෙනවා අනක් නැති පනත් කියලා. අනපනත්තේ සාමාන්‍යයෙන් තියෙන්නේ. පණතක් ගත්තට පස්සේ ඒ පණත ක්‍රියාත්මක නැත්නම් මේ වැරද්ද සිද්ධ වෙනවා කියලා එයාට අණක් තියෙනවා. ඒ අණ තමයි ඒ ආඥාදායකට ලැබෙන්නේ. ඒ නිසා එයා මේ පණත් කඩන කට්ටියට දඬුවම් කරන ගතියක්, ආත්මීය ගතියක්, පුද්ගල ભેදයක් අනපනත් වල කියනවා. ਸਰවචනසලක තියෙන්නේ අණක් නැති පණත්. උනාසේ පණවලා තියෙනවා මෙන්න මෙහෙම හොඳ එකක් තියෙනවා පුළුවන් නම් කරගන්නilla. ඒකලා කියනවා සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා කරන කෙනාට සීලයක පිළිපිටපු කෙනාට අනුග්‍රහයක් වශයෙන් කියනවා ඒ කෙනා තමා විශ්ින් ඉල්ලගෙන සමාදන් වෙලා සික්ඛති සික්ඛාපදේශු තමා විශ්ින්ම සීලේ හික්මෙනවා කවුරුවක්වත් එළවන නිසා නෙවෙයි මේකම තමයි ප්‍රඥාව කියන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි සරුවචනාංශිකේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ මිනිස්සෙන්ට කළ හැකි සිල්පද මට්ටම් පනවලාදී. සාමාන්‍ය මිනිස්යාට බෞද්ධත්ම වෙන්න ඕනේ පංචිල් පද ගැන සර්වඥාන්සේ කතා කරනවා. ඒක කිසිම බෞද්ධකමක් නෙවෙයි මානසික ධර්මයක් තියෙන. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට ඒ පංචිල් පද වලින් ඉසෝසවන්ට අවශ්‍ය නම් එයාට පුළුවන් ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න, උපෝසතාඨාංග සීලය සමාදන් වෙන්න, නවංග උපෝසත සීලය සමාදන් වෙන්න දසංග උපෝසත සීලය සමාදන් වෙන්න සාමනීර දස සීලය සාමනීර ශික්ඛමානා විදියට ඉස්ත්‍රි පක්ෂයට ඊට පස්සේ බික්කු බික්කුණී වශයෙන් උපසම්පදා සීල වශයෙන් ඕනේ මට්ටමට යන්න පුළුවන් කිසි කෙනෙකුට කිසිම බාධාවක් නැහැ හැබැයි අල්ලාගත් එක අල්ලාගත් දේ රැකගෙන ඉන්නවා මට මෙච්චරයි යන්න පුළුවන් කියලා ඒ ඒක නගේ තකතිරුකම ආකියට ඒක තීන්දුව කරනවා පුළුවන් පුළුවන් කට්ටිය ඉහළට යනවා බැරි කට්ටිය මට ඉන් ඉදිරියට යන්න බෑ කියලා එකක් අල්ලගෙන ඉතින් හිර වෙනවා ඒ හිර වෙන මට්ටමෙන්ම පේනවා පිටර කට්ටක හිර වෙලා ඉන්නා වගේ ඒක නා ඒ සීලය ඒ මට්ටම රැකගන්න මොන තරම් නිදහසට කරුණු කියනවනේ කියලා. නමුත් ඒ මට්ටමට එන්නවත් අඩුවනේ පංචශීල වන්දලා උපෝසත අටහංග සීලයට නැත්නම් ආජීවට්ටම සීලයට යන්න කිසි කෙනෙක් බලපෑමක් කරන්නේ අන්නේ බලපෑමක් නොකර කෙනාව කෙනා විසින් අන්නේ මට්ටම් වලට යනවට කියන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා. මේට සාපේක්ෂව අනිකුත් සමයාන්තර දර්ශනත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් දසපනත එහෙම නැත්නම් ඒ එක එක විවස්ථාවල් ඔය සුද්ධ ලියවිලි වල තියෙනවා. හැබැයි මේ ලියවිලි වල තියෙනවා මේ ශික්ෂාපදයක් ඇදුවොත් සදාකාලික අපායට දෙයන්නාංශ විසි විනිශ්චය කරනවා කියලා. කිසිමසේත්ම මේ ශික්ෂාපදයේ කඩපොගෙනාට දෙවියන්වහන්සේගේ අන වීතික්‍රමණය කරපේකනාට නැවත සලකා බැලීමක් ගන්න බෑ. අපිල් අපිල් කරන්න බෑ. තේනාසේ අවසානයේ සදාකාලික අපායට තීන්දුව කරන විනිශ්චය දවසේ නිසා ඒ ශික්ෂාපද බොහෝම භයානකයි. ඒ වගේම විනිශ්චය ඊ타ත්ම අමානුෂිකයි. මේ ਸਰුවචනාංශේ විදිහට කරන මේ ශික්ෂාපද සහැල්ලුවට සලකන්න නෙමෙයි තියෙන්නේ. Tamange මට්ටමේ හැටියට ශික්ෂාපද තීන්දුව කරන්න පුළුවන්. තීන්දුව කරගෙන ඒ ශික්ෂා පදනම් කරන සමාධි භාවනා ප්‍රඥා භාවනා කරනකොට අර ශික්ෂා පදවල පුදුමාකාර විපරිණාමයක් සුද්ධියක් තමන්ට මානිසංස වැටෙන ගතියක් දැනෙනකොට ඒ කෙනාට ඒ ශික්ෂා පදේ තමන් ඉන්න එකේ අධි ශික්ෂාවකට යන්න පුළුවන් ඒකම බොහොම උත්කෘෂ්ඨ මට්ටමකට කරන්න පුළුවන් නැත්නම් ඊට ඉහළ තියෙන ශික්ෂා පදවලට යන්න පුළුවන් යන්න යන්න යන්න ඒ කෙනාට සමාන ඊට සමාන සමාධි ප්‍රඥාව වලින් අනුග්‍රහ ලැබෙනවනම් ඒ ශික්ෂාපද නිසා උස්සස් කිරීමක් ඔසවා තැබීමක් ආර්ය භාවයක් ලැබෙනවා. ඒ ආර්ය භාවය සීලයටත් වග වෙනවා සමාධියටත් වග වෙනවා ප්‍රඥාවටත් වග වෙනවා. මේ සමාධි ප්‍රඥා කියන දෙක ಗುಣධර්ම දෙකත් එක්ක සීලය බලනකොට සමාධි ප්‍රඥා දෙක අත්‍යන්ත පෞද්ගලික අංශ දෙකක්. සමාධිය වැටෙන්නේ ඇස් වහගෙන තමන් ඒ කරගෙන යන ඉරියව්වේදී Tamanට පමණයි එනනම් සක්මන් කරනකොට Tamanට සමාධිය වැටහෙනවා. ඒකේ ප්‍රඥාව කියන එකත් චෛසික ධර්මයක්. නමුත් සීලය ආචාර ධර්මයක්. ඒක සදාචාරයේ දෙන සලකනවා. ඒක Taman ඉන්න පරිසරයට සමාජයට පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක ඒ සීලයෙන් පටන් අරගෙන සමාධි ප්‍රඥාවලට යනකොට ඒ සීලය තමන්ගේ හැමත විතරක් සීමා වෙච්ච තමන්ගේ ඇඟට විතරක් සීමා වෙච්ච එකක් වුණොත් සීල සමාධි ප්‍රඥා කියන තුනම පෞද්ගලික එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ සීලය එහෙම එකක් නෑ. සීලේ ජන විඥානයේ කෙලිම බලපාන දෙයක්. ආචාර ධර්ම වලට කෙලිම බලපාන එකක්. සදාචාරාත්මක වගකීමක් යම් කිසි කෙනෙක් තුළ එන්න පටන් ගත්තොත් ඒ වගකීන කෙනා සීලයක පිටලා සදාචාරාත්මක වගවීමකට බැඳෙන කෙනා තමයි වශයෙන් සීල සමාධි සීල සමාධි ප්‍රඥානි සංසලබන අතර සමාජයටත් පැහැදිලිවම සම්බන්ධකමක් තියෙනවා. ඒක නිසා ਸਰවඥාසිකේ දේශනාවේදී සීලය පිළිබඳව මනා විවරණයක් ලබලා දීලා කෙනෙක් සිල් රකින්නවා නම් ඒ කෙනා සමාජය අරසා කරනවා කෙනෙක් සමාජය අරසා කරනවා නම් ඒ කෙනා තමන් සීලය රකින්නවා කියලා මේ දෙක අතර පුදුම සම්බන්ධතාවයක් පෙන්ලා තිනවා. ඒක නිසා බණ භාවනා කරන අයට නොකරන අය ආත්මార్థකාමීත්වයෙන් චෝදනා කරනකොට ඒ ඇත්තෝ ඒ සීලයක තියෙන ඒ සමාජයට සම්බන්ධ වෙන ආරෝපණ වෙන ගතිය නොදැනුවත්කමෙන් කරන දෙයක් කරන්න. ඒ නිසා සාමාන්‍ය වන භාවනා කරන අයට කරන චෝදනාවලදී භාවනා කරන එක්කනා සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙනවා නම් ඒ කෙනාට ওই සමාජයේ කටමැත දොඩවන ගති සමාජයේ කරන මේ විචාර බුද්ධියෙන් තොරව කරන මේ චෝදනා මුලින් මුලින් හිත් කරදර වුණාට තමන්ගේ පිට පෑජීගෙන එනකොට සමාධි ප්‍රඥා හැදෙනකොට ඒ වගේ තියෙන අමූලික ස්වරූපයේ පදනමක් නැතිව වැටෙනවා. අනේ සීලය මේ අනිකුත් සමයාන්තර දර්ශන වලක් තියෙනවා සර්වඥාන්තික ශාසනයේ තියෙනවා සර්වඥාන්තික ශාසනයේ සීලය බොහෝමත්ම ප්‍රායෝගිකයි. ඒක නිකම්ම නිකං බුදු සීලයෙන් නතර වෙන එකක් නෙවෙයි. ඒ සීලය කාන්තේම සමාධියට තුඩු දෙන්නක් ඒක නිසා මහා පරිණිරවාණ සූත්‍රයට යනකොට සර්වඥාශ අවුරුදු 45ක් මේ ලෝකේ බුද්ධ කෘත්‍ය කරලා ඒ හැම පරිච්ඡේදයක් අවසානයේදීම උන්වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා ශීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානිසංසා කියලා මහණිය යම් කිසි විදිහකට සීල හොඳට පරිභාවිතා කරනවා. එන්නේ එන්නේ පිරිසුදු කර ගන්නවා. එන්නේ එන්නේ අදිශික් ශාවකටපත් කර ගන්නව නම් ඒක ඒකාන්තයෙන්ම සමාධියට මහත්ඵල මහානිසංස දෙයක් පාටපත් වෙනව නැත්නම් උදව්පකාර කරනවා ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ සමාධිය එන්නේ එන්නේ භජනීය කරනවා නම් දියුණු පවුණු කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම ප්‍රඥාවට මහත්ඵල මහානිසංස වෙනවා ඊට ඒකේ කියවෙන්නේ නැහැ එතන ඒ පදපේලිය නමුත් යම් කිසි කෙනෙකුට එවැනි සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු වුණොත් පමණයි Taman මේ සීලය වෙනුවෙන් මෙතෙක් ගත්ත උත්සාහයේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. අපි එතකන් සීල් රකින්නේ ශ්‍රද්ධාවෙන් වෙන්න පුළුවන්. අපි එතකන් සීල් රකින්නේ සමාලාට බයයට වෙන්න පුළුවන්. අපායට තියෙන බයට නැත්නම් දඬුවම් වලට තියෙන බයට මිනිසුන්ගේ බැනුම් ආන්න වෙන තියෙන බයට වෙන්න පුළුවන්. නමුත් Tamangeම ප්‍රඥා සමාධියේ ප්‍රඥාවේ මේක සීලය කියලා. ඒකේ අංග ප්‍රත්‍යංග වගේ තමයි මේ ඉන්දිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය කියලා මේ ඊතුරු සිල් පද ටික සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි මේ අග්ගිකන්දෝපම සූත්‍රයේ විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ මේ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලයට. ඒ වගේම ඉන්දිය සංවර සීලයටත් යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒ විදිහට මේ ඉන්ද්‍රිය සංවරයත් ප්‍රත්‍යසන්නිසිත සීලය චීවර පින්නපාත සීනාසන ගිලම්පත් සම්බන්ධව තමයි පිටලා කටයුතු කෙරුවේ නැත්නම් ඒ කෙනාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එහෙම නැත්නම් ශික්ෂාපද සීලය ගැන ඉච්ඡර විශ්වාසය තියන්න බෑ. ඒ වගේම තමයි අත්තකිලමතාන් යෝගයට අනුව කල්පනා කරන යම් කිසි කෙනෙක් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සීලේ පංචශීල් පද අටශීල් පද නවශීල් පද ආදී ශික්ෂාපද සම්බන්ධ සීලයටත් වඩා මේ ප්‍රතිසංසිත සීලය තමංගේ සිව්පසේ පිළිබඳව පිහිටන ආකාරය ඉන්ද්‍රිය සංවර පිළිබඳ පිහිටන ආකාරය ආජීවයේ පිළිබඳ ආකාරය උනට වැඩි ලොක් කරන්න ගියොත් එතකොටත් අන්සභාගයට යනවා. එතකොට අත්තකිලමතාන් යෝගයට වැටෙනවා. ඒ නිසා මේ ශික්ෂාපද සීලය ගැන කතා කරන සීලය ගැන කතා කරනකොට මේකට සතර සංවර සීලය කියන නම මේ පොදු මේ ඔක්කොටම ඉදිරිපත් කරලා තියෙනවා. මේක පිළිබඳව උඟාක් විශ්සර දැනගන්න කැමති ඇත්තඳ ලංකාවේ නැත්තම් මේ ථේරවාද සම්ප්‍රදායේ ප්‍රසිද්ධ විසුද්ධි මාර්ගයේ පොතේ හරියට විස්තර තියෙනවා. ඒ කෙසේ නමුත් විසුද්ධි මාර්ගයේ ඉදිරිපත් කරනවා ශික්ෂාපද සීල සම්බන්ධව වෙච්ච සිද්ධි කරන්නේ කොහොමද කියනවා ආනිසංස මොනවද කියලා මූල ධර්මානුකූල ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉන්දිය සංවරය ඇහ කන දිවනාසය සංවර කරගන්නේ කොහොමද? ඒ වගේම සිවුරට පින්නපාතේට සීනාසනේට බෙහෙත් පිළිකර විශේෂයි තමයි හැසිරෙන්න ඕනේ ආකාරය කොහොමද කියන එක. ඒ වගේම ජීවන රටාව තමන් හම්බ කරගෙන කන ක්‍රමේ ආජීවය කොහොම වෙන්න ඕනද කියලා විස්තර කරනකොට මේ මෑතකදී ඒ විස්තර ගොඩක් කියන්නේ භික්ෂුත් එක්ක භික්ෂු පැවිද්දන් එක්ක එහෙම නැත්නම් ගිහිගේ අතාරපු අය සම්බන්ධ කරගත්ත විස්තරයක් තියෙනවා. ඉතින් මම පැවිදි වෙන්න ඉස්සර වෙලා හුඟක් වෙලාවට මේ වගේ සූත්‍ර කියවනකොට සූත්‍රේ පටන් ගන්නකොට මම මන්දෝත්සහයි වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ තස්මාතිය භික්කවේ ඒවන් සික්කිතබ්බන් කියලා භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනකොට මට හිතෙනවා මම අඩු කුලයකෙක් වගේ මම පැවිදිලා නැහැ නේ තාම ගියානේ නිසා මට බුදුහාමර මොකුත් කියලා නැහැ බුදුහාමුදුර කියලා දෙන පැවිදිච්ච අයල විතරයි. ඉතින් මම තාම ඉතින් යන්න ඕන කෙනෙක් යන්නත් නැහැ. යන්නත් ඕනකම තියෙනවා. ඒ තියෙන ආශාවට මේ විදියට බුදුහාමුදුර භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනකොට මට හිතුණා නිතරම මයි ළඟ තියෙන මහා හීනමාන ගතියක් තියෙන්නේ මට නෑ බුදුන් එක කිසිම නෑ දයාවක්. බුදුහාමුදුරත් කිසිම සම්බන්ධයක් මට නෑ කියලා මම නිතරම මේ ප්‍රශ්නයක් කරගෙන හිටියා. මට මතකයි මම ගිහිල්ලා ඒ ලොකු ස්වාමීන් වහන්සේලා කතා කරලා කියනවා මේ සූත්‍ර කියවල වැඩක් නැහැ අපිට නෙවෙයිනේ කියලා තියෙන්නේ කියලා දිනේ සංඝයා වහන්සේලාට කියලා. ඉතින් හරියටම මේ වැඩිමහල් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරා එහෙම එකක් ඇත්තේ නැහැ. ගිහියෝ තමයි පැවිදි වෙන්නේ. පැවිද්දන්න කිව්වට මේවා ගිහියොත් රකින්න ඕනයි කියලා. ඊට පස්සේ මේ වගේ මේ අග්ගිකන්දෝපම සූත්‍රයක් වගේ කියනකොට ඒකේ සීලයේ අනුංශයක් වෙන චීවර පින්න පාත සේනාසන ගිලම්පස කතා කරන තියෙනවා. අපි තාම සිවුරක් නැහනේ. අපි තාම කලිසම් කමිෂණ යදින්නේ. පින්න පාතයක් නැහැ. අපි බත් කනවනේ. අපි සේනාසනයකත් නෙවෙයි ඉන්නේ. දී ගෙදරකනේ. අපිටත් බෙහෙත් පිළිකර නැහැ නේ කියලා ඒකෙමුත් අනිකන් Taman ගේ මට්ටමට නැහැ. ඒ නිසා මේ කියන කාරණා මට අදාළ නැහැ කියන කතාව මගේ හිතේ හීනමානයක් විදිහට ගොඩක් වැඩ කරා. පැවිදි වුණත් තිබුණායි. පැවිදි වුණාට එනකොට මට මේකේ පිරිසිදුවක් තිබුණේ නැහැ. ඒ සරුවචන් ආංශ මේ වික්ක වේ කියලා ආමන්ත්‍රණය කරන්න කියලා. ඒ බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් එක්ක බණහනකොට තමයි ඒ ස්වාමීන් වහන්සේ මේ භික්කවේ කියන වචනයේ සූත්‍රාන්ත අර්ථ විග්‍රහය අනුව සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් ඕනම කෙනෙකුට භික්ෂුව කියලා කියන්න පුළුවන් කියලා සූත්‍රාන්ත අර්ථකථනයක් දුන්නා. ඒක නිසා අද මේ 2012 වෙනකොට මේ ගිහියන් භාවනා කරන්න පටන් අරගෙන අවුරුදු අඩු ගානේ 40ක් 50ක් ගත වෙනවා. මේක සමහර විටක බුද්ධ ජයන්තියත් එක්ක ඇති වෙච්ච පෙරලියක්. ඊට පස්සේ විශාල පිරිසක් ගිහිව ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. දැන් මේ ගිහිව භාවනා කරන කෙනා සිවුරහා සම්බන්ධ විස්තර සර්වඥාන්ති තාම සවිස්තරෝ දීපු විස්තර තමගේ ගිහි ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ වගේම සර්වඥාන්ති මේ පින්නපාතයේ පිළිබඳ දීලා තියෙන විස්තර තමගේ ගිහි ජීවිත සම්බන්ධ කරන්නේ කොහොමද? සේනාසනයක් පිළිබඳ දීලා තියෙන විස්තර තමන්ගේ ජීවිතය සම්බන්ධ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් බෙහෙත් පිළිකරගෙන පිටන්නේ කොහොමද කියන ප්‍රශ්නේදී ආදිවංශ සූත්‍ර දේශනාව, එහෙම නැත්නම් අච්චරා සංඝාත සූත්‍රය, එහෙම නැත්නම් මේකේ නග්ගිකන්දෝපම සූත්‍ර වගේ දේශකයන් වහන්සේලා මේකේ සමානාත්මතාවය සමානකම පෙන්වුවා චීවර කියන වචනේ ගන්නකොට ගිහියන්ගේ ඇඳුම් පැළඳුම් කියන වචනේ ගන්නේ. පින්ඩපාතය කියලා ගන්නකොට ගිහියන්ගේ භෝජන කැම බීම ගන්න ඕනේ. සීනාසන කියනකොට ගිහියන්ගේ ගෙවල් ගන්න ඕනේ. බෙහෙත් පිළිකර කිව්වහම සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් වශයෙන් අපි පාවිච්චි කරන අසනීපයක් වෙච්චාම ගන්න දේවල්. ඊට පස්සේ ඒ කෙනෙකුට ඒ කියන්නේ සංඝයා වහන්සේ නමක් නම් චීවර පින්ඩපාත බේසජ්‍ය පරික් චීවර පින්ඩපාත සේනාසන බේසජ්‍ය පරිකර ඔක්කොම අනුගෙල් ලැබෙයි. අනුන්ගෙන් ලැබෙනවා නම් සරුවචන සඳහන් කරන සඳහන් කළා තියෙනවා මේ අපි ගත්ත මූල පාඩේ හැටියට ඒක දෙන සිව්පස දායකයාට මහත්ඵල මහානිසංස වෙන විදිහට මොක පාවිච්චි කරපන්. දැන් ඒතර ගිහිය කොහොමද කරන්නේ? ගිහිය තමන් ඇඳුම් උපේලා හම්බ කරන්නේ. ආහාර උපේලා හම්බ කරන්නේ. ගේ තමන් හදාගන්න. බෙහෙත් පිළිකර වලට ගෙවනවා. එතකොට ඒකේනා කවුරු සන්තෝෂ වෙන්නද දැන් මේ ඇඳුම් අඳින්නේ? ශික්ෂාවක් පැත්තෙන් බලනකොට කෝකද සන්තෝෂ කරන්න ඕන? ආහාර ගන්නකොට මොකද්ද සන්තෝෂ කළ යුතු උපමානයි? එතෙන් යාම සීනාසනේ කොහොමද? ගිලම්පස කොහොමද කියන එක මට එදා තිබුණු ප්‍රශ්නේ. කොහොමද මේක ගලපගන්නේ කියලා. දැන් මේ පිරිසත් එක කටයුතු කරනකොට මේ පිරිස අපි බලෙන් හරි කමක් නැහැ. අනුන් දෙන බතක් කන්න පුරුදු කර පොරොන්දු කරගෙන තියෙනවා. ඒ වගේම ඇඳුම කියලා තියෙනවා මේ අට සිල් වලට ගැළපෙන චාම් ඇඳුමකට එන්නේ කියලා. සිවුර නෙවෙයි ඒ සිවුර වගේ උතුරු සළුවක් දාගන්නේ. උත්තර සංගය කියලා තමයි මේ උඩ සිවුරට අපිටත් කියන්නේ උතුරු සළුවක් දාගන්නේ කියලා. ඊට පස්සේ මේ දෙන සේනාසනයක ඉන්නේ කියලා තියෙනවා. මෙහෙන් සපයන්නේ. ඕගොල්ලෝ ගෙදරින් කූඩාරක් ගේන්න දෙන්නෙත් නැහැ. ගෙදරින් මොනවක්වත් ගේන්න දෙන්නේ නැහැ. මේ දෙන දෙයි යැපෙනවා. ඊට පස්සේ මෙහෙන් තමයි අපි බෙහෙත් පිළිකර දෙන්නේ. එතකොට මේ වගේ භාවනා වැඩමුළුවකට ඉල්ල ඉන්න එක්කනට සාමාන්‍ය කෙනෙක් ඉඳලා කල්පනා කරනවට වැඩිය ටිකක් අර භික්ෂු ජීවිතය හා සමානව අනුන් දෙන දෙයින් යැපෙන කෙනෙක් විදිහට ඉඳගෙන ඒක පිළිබඳව වගවීම සදාචාරාත්මක වගවීම අට වැඩි ලොකුවට හිතට ගන්න පුළුවන්. අන්නේ හිතට ගැනීම කරදරයක් කරගන්න කට්ටිය තමයි බයක් කරගන්න කට්ටිය තමයි රිට්‍රීට් වලට එන්නේ නැත්තේ. ඒගොල්ලෝ කැමති නැහැ කවුරු හරි තම්බලා දෙන පතක් කාලා ඉන්න. ඒගොල්ලෝ කැමති නැහැ මේ සිල් ගත්තා කියලා සුදු ඇඳගෙන ඉන්න. ඒගොල්ලෝ කැමති නැහැ මේ දෙන සීනාසනයක ගත කරන්න. ඒගොල්ලෝ කැමති නැහැ ලෙඩ වුණොත් එහෙම මෙහෙන් දෙන බේත් පාවිච්චි කරන්න. ඉතින් ඒගොල්ලන්ට භීතිකාවක් තියෙනවා. අම්මෝ රැයට කන්න නැතුව ඉඳලි වල බඩ පෙළවෙයි ඉඳන්නේ. ඉතින් ඒ නිසා කොහොමනක්වත් රිට්‍රීට් වලට එන්නේ. රිට්‍රීට් වලට ආව සුදු අඳින්න කැමතිත් නැහැ. රිට්‍රීට් වලට ආවත් සාමාන්‍ය දින මේ සීල් අඳින්න අඳින්න කැමති නැහැ. ඒ වගේම මේ දින සීනාසනය ගැන එක්ක මధుරෝ ඉන්නවයි කියලා කියනවා. එහෙම නැත්නම් මිනිසු කහිනවයි කියලා කියනවා. මොනවා හරි කියලා ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මට මේ පිස්සු ඇදුනොත් එහෙම මොකද්ද තියෙන ක්‍රමේ මට වහාමිස් පිස්සන් කොටුවට යන්න දෙනවා. එහෙ නැත්නම් බිලෙලිලා කොහොමද මොකද කරන්නේ කියලා ඔය නඩු කතා කර කර ඉන්න කට්ටියගේ පේන්න තියෙනවා. මේ චීවර පින්නපාත සීනාසන ගිලම්පස පිළිබඳව තමන්ගේ අධිකාරියේ ඉඳ තියෙන ජීවිතයේ සැපයි අනුන්ගේ අධිකාරයත් යන්න යන්න වුණොත් ඒක නීච භාවයක් අතපල්ලෙ වැටිල්ලක් ගුරු නැති දෙයක් කරගෙන ජීවත් වෙනවා. ඉතින් එතකොට ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට අන්න බොන්න ටික දීලා ඇඳුම පිළිබඳව මෙන්න මෙහෙම වෙයන් කියලා කියලා සීනාසනය ගැන සපයලා බෙහෙත් පිළිකරගෙන සපේලා මේ දෙන කෑම ගැන මේ දෙන සීනාසන ගැන මේ දෙන බෙහෙත් පිළිකර ගැන වරද්දාගත්තොත් එහෙම මෙන්න මෙහෙම වෙනවා කිව්වහම දැන් භාවනා කරන කට්ටියත් බය වෙනවා. අග්ගිකන්දව සූත්‍රය ඉවර වෙනකොට කී දෙන රිට්‍රීට් එකේ යයි දන්නේ. මොකද මේ සූත්‍රය අහලා වෙනකොට 69ක් සිවුරු ඇරලා තියෙනවා. සූත්‍රේ අන දේශනා කරනකොට 69 සිවුරු ඇරලා තියෙනවා. 69කට ලේවමනේ ගිහිල්ලා තියෙනවා. 69ක් රහත් වෙලා තියෙනවා. එක වල්ලටම තමයි ගැහුවේ බුදුහාමුදුරුවෝ ගහනකොට සමහරක් හැලෙනවා සමහරකට දරා කියා ගන්න බැරි නෝ තමයි රහත් වෙනවා. ඉතින් ඒ නිසා මේක නිකන් හරියටම පෙකණි වලටම තට්ටු කරන සූත්‍රයක්. බොක්කේ ඉඳදී අම්මගේ බොක්කේ ඉඳදී පෙකණි වලට තට්ටු වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. අන්න ඒ වගේ මහ පුදුම විදියේ මේ තමා විහිම්ම ශික්ෂාගරුක වීමට කැමැති පිරිසකට එන්නේ කියලා ඒගොල්ලන්ට ආහාර තීනාසන ඒ ඔක්කොම දීලා දැන් මතක් කරලා තියෙනවා උඹලා ඔය කරගෙන යන වැඩේ සමාධිය දියුණු වෙන්න නම් ප්‍රඥාව දිනු වෙන්න නම් මෙව්වා පිළිබඳව භික්ෂුන් වහන්සේ නමක් විදියට සරුවචනාංශේ භික්ෂුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙච්ච විදියට මේවට පිළිහිලා කටයුතු කරනවා. එහෙම කටයුතු නොකළොත් හම්බ කරන කන කෙනා වගේ නෙවෙයි වග වෙලා ඉන්නවා. මේකට වග වෙලා තියෙන නිසා ඒකට කටයුතු කරන්න ඕනේ කියලා හරියට මේ ඒකට අවශ්‍ය විදියට දැනට හිර කරලා ඒ සීල සමාධි ප්‍රඥා දෙක ආනිසංස වශයෙන් පෙන්නලා සීල් කඩාගත්තොත් මෙන්න මේ වගේ වැඩ වෙනවා කියනකොට ඒක භාවනාවට පෙළඹෙන කියලා කෙරෙහි අසාධාරණයක් කියලා ඕන කෙනෙකුට අභියෝග කරන්න. අමාරුවෙන් භාවනා කරන්න පෙළඹෙන කෙනෙකුට තවත් බය කෙරුවොත් තවත් කරන අසාධාරණයක් කියලා. ඉතින් මේකට බොහොම සමාන සිද්ධියක් භික්ෂු ශාසනයේ විද්වාන්සන්ගේ විනේදී සිද්ධ වෙනවා. සර්වචනාංශයේ අවුරුදු 20ක් විතර සර්වඥතා ඥානෙ ලැබලා අවුරුදු 20ක් විතර යනකම් කිසිම විනය ශික්ෂා පදයක් තිබිලා නැහැ. රාත්‍රියටත් පින්නපාත ගිහිල්ලා තියෙනවා. රාත්‍රියත් වළඳලා තියෙනවා. මොනම වෙනසක්වත් තිබිලා නැහැ. පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වඥාසෙත් එක්ක වේරංජාවේ වේරංජ බ්‍රාහ්මණයාගේ ආරාධනාවකට වස්සමාදන් වෙලා ඉන්න කාලේ ඒ වේරංජ බ්‍රාහ්මණයා කිව්වා ස්වාමීන් වහන්සේ පිරිසත් එක්ක අපේ ගමේ වාසය කරන මම ගමේ ගම්මුලාදෑනි ගම කරවන රාලහාමි මම ඔබ වහන්සේලාට සිව්පසෙන් සපේනවා කිය. නමුත් ගෙදර ගියාට මොකද යා සිව්පසෙ දුන්නේ නැහැ. මාස 3ක්ම මොනවත්ක්වත් දුන්නේ නැහැ. එතකොට දුර්භික්ෂක් ඇවිල්ලා දුර්භික්ෂකුත් නැහැ. සංඝයා වහන්සේලාට ආහාර නැහැ. එතකොට අස්වැලඳාමගේ විශාල අස්ව ගාලක් බලා ඉන්න මිනිස්සු සර්වඥාන්සිතයි විලඳයි මී පැණි ටික ටික දෙන්න පටන් ගත්තා. අනික හාමුදුරන්ට යවහල් දුන්න පුළුවන් නම් කොටාගෙන මේ අපි කියන්නේ ආටාපිටි කියලා තියෙන්නේ. මේ ආටාපිටි රොටි හදාගෙන ඉන්නේ කියලා. ඉතින් මාස 3ේම හැම වෙලාවෙම මෝල් ගෙඩි කොටනවලු බත්තම්බන මේ ආටාපිටි තම්බනවා. ඉතින් හරි ගෝසාවක් මැද භාවනා කරද්දී සාරිපුත්‍ර ස්වාමීන් කල්පනාවක් ඇවිල්ලා තියෙනවා. භාවනා කරගෙන ඉඳදී මේ ශාසනය ගොඩක් කල් පවතින්නේ නැද්ද කියන්නේ. ඊට පස්සේ සරුවචන ළඟට ගිහිල්ලා අත්කඩේ එල්ලලා ඒකාංශ කරගෙන සිවුර සකස් කරලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය කල්පවතින්න හෝ නොපවතින්න කියලා දෙකක් තියෙනවද? සාසනික කල්පවැත්මක් හා නොපවැත්මක් කියලා දෙකක් තියෙනවද? තියෙනවනම් ඒකට ආසන්න කාරණා මොකක්ද කියලා. එතකොට සරුවචනංශය සඳහන් කරනවා සාරිපුත්තේ එහෙම කාරණාවක් තියෙනවා. සිකි වෙස්සබු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසන කල්පවතුනේ නැහැ. සක්විති පියාණන් වහන්සේලාගේ පර්තම තුන්වෙනි බුදුරජාණන් වහන්සේලා තුන්දෙනාගේ ශාසන වැඩිකල් පැවතුනේ නෑ. ඊට පස්සේ කස්සප කොණාගමන ස්වාමීන් වහන්සේලාගෙන පසු බුදුරජාණන් වහන්සේලා තුන් නමගේ ශාසනිකල් පැවතුනා. ගෞතම බුද්ධ ශාසනයත් එක්ක. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ සමහරක් බුද්ධ ශාසන මේ විදිහට කල්පවතිනදත් සමහරක් බුද්ධ ශාසන කල් නොපවතිනදත් ආසන්න කාරණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කල් නොපවතින බුද්ධ ශාසනවල ඒ බුදු පියාණන් වහන්සේලා මේ බණ ඉච්ඡර විස්තර සහිතව කියලා දෙන්න මහන්සි උනේ නෑ විනය ශික්ෂාපද පැනෙව්වේ ඒක නිසා උන්වහන්සේලා ළඟට පැමිණිච්ච සම්බත්ත සම්දිත්ත ඉස්සරහට පැමිණිච්ච ශ්‍රාවකයෝ මේ අනිත්‍යයි මේ දුකයි මේ අනාත්මයි කියලා තේරුම් ගන්න තමන් රහත් වෙලා ශික්ෂාපද තියලා තිබුණෙත් නෑ ගෝලව හැදුවෙත් නෑ ඒ නිසා සරුවචනාංශයේ අවුරුදු ලක්ෂයක් කල් ඉඳලා අපවත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ දැකලා රහත් වෙච්ච රහතන් වහන්සේ තපත් වුණාට පස්සේ ආසන ඉවරයි. પરම්පරා දෙකක්. නමුත් ඊට පස්සේ පහළ වෙච්ච කස්සප සරුවචනාංශයේ මේ ගෞතම සරුවචනාංශේ උගා විශ්වසහිතව බණ කිව්වා. ශික්ෂාපද ගොඩක් පැනෙවුවා. දැන් මේ අපි කතා කරන දන ශික්ෂාපද පැනෙවුවා. ඒ නිසා මේ ශාසනය කල්ලල්ලනවා. එතක කල්ලා දාන්නේ හේතුව හොඳට බණ කියලා දෙනකොට ව්‍යංජන අංග ප්‍රත්‍යංගයේ සහිත කියලා දෙනවා විනය ශික්ෂාපද හරියටම කියලා දෙනවා මේ ඉරේමේ අන්න ඕන පිටපොට ගියොත් බත් ඉවරයි ශාසනෙත් ඉවරයි කියලා. එතකොට සාර්ථක දුසාංශය සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයත් කල්පවත්ම පිණිස සර්වචන්නාංශයට මේ ශික්ෂාපද පනවන්නට කල් වැටේවා කියලා. එතකොට සර්වචන්නාංශය කියනවා සාරිපුත්‍රය ඒක කවදාකවත් ශ්‍රාවක විශයක් නෙවෙයි. ශ්‍රාවකයන් ගෝචර වෙන්නේ කොතනද සිල්කත් වටවන්න ඕනේ කියලා. ඒක සංකීර්ණම ਸਰවඥ විශයක්. මට වෙලාවක් මම ඒක කරන්න අකාරණේ කරන්නේ. ඒකට හේතුවක් ඕනේ මෙච්චර වස්තු පරිභෝග කරලා අතහැරලා මෙච්චර නෑදෑ පිටසක් අතහැරලා මේ පැවිදිට එන ඇත්තන්ට අනවශ්‍ය නීති දාන්න හදනවනම් ඒක අකරුණාවන්ත දෙයක් වශයෙන් මේ ශාසනයේ චෝදනා එන්න පුළුවන්. ඒක නිසා සඛාරණමයි ਸਰුවචනාංශේ නීති පනවන්නේ. ඒකට කාලය දන්නේ ਸਰුවචනාංශේ පමණමයි සාරිපුත්ත කලබල වෙන්න එපයි කියන. ඒක ඊටාත්ම හැඟුම් දනවන බොහෝමත්ම ප්‍රඥා ගෝචර කතාවක්. ඊට පස්සේ ශික්ෂාපද කැඩීම දැක්කට පස්සේ අවශ්‍ය කාරණාව අවශ්‍ය පුද්ගලයා ගෙනලා අවශ්‍ය නිදානේ පෙන්නලා ਸਰුවචනාංශේ නීති පැනවේ. ඉතින් ඒක නිසා අද උනත් සර්වචන්සගේ පියමිට්‍රාණින් අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙන කිසිම කෙනෙකුට කිසිම ආකාරයෙන් විනය ශික්ෂා පනවන්න අයිතිවාසිකමක් නැහැ. ඒක අධිකාරී ශක්තිය තනිකරම සර්වචනාංශයතේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ලොකු කැපකිරීමක් කරලා ඇවිල්ලා ලොකු දුෂ්කරතා රාශියකට එළඹ පෙළඹ වාසය කරන කෙනෙකුට මෙහෙම කරන්න ඕනේ මෙහෙම නොකරන්න ඕනේ කියලා නීති පනවනකොටත් ඔය එදා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ දීපු සංසිද්ධිය අදත් තියෙනවා. නමුත් අද ඉතින් අපි ਸਰවඥාන්සේ කියප එක නෙමෙයි කියන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් නමුත් මම මේ මතු කරලා දෙන්න හදන්නේ මේ වගේ කැපකිරීම නොකරන ලද එහෙම නැත්නම් ටික කාලයකටවත් දීගේ අතරින් නැති යත්තන්න මේ බණෙන් වැඩකුත් නැහැ මේ ධර්මෙන් වැඩකුත් නැහැ මේ විනෙන් වැඩකුත් නැහැ අවශ්‍ය වෙන්නේ දැනටමත් යම් ප්‍රමාණයක් සැප සම්පatti පාවා දීපු දැනටමත් යම් ප්‍රමාණයකට රුචර්චකම් පාවා දීපු කෙනාටයි මේ ශාසනය තියෙන්නේ. ඒ ශාසනයේ ධර්මයේ තියෙන, ඒ ශාසනයේ විනය තියෙන. ඕනම කෙනෙකුට මේක අතහැරලා දාලා ගිහලා කාම භෝගී වෙන්න පුළුවන්. ඒකට කිසි කෙනෙක් විරුද්ධ නැහැ. ඒකට කාටවත් නඩු දාන්නත් බෑ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට සරුවචනාංශේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ පෙන්වවදාරන ඉරිච්ච ඒ ධර්මයට කාය ජීවිත নিরপেক্ষව බහිනවනම් ඒ විනයට කාය ජීවිත নিরপেক্ষව යනවනම් ඉතින් ඒක ඒ පුද්ගලයාගේ පිනක්. ඒක සාසනයේ තියෙන වෙලාවේ කරගන්න බැරි නම් දුර්ලභා ඛන සම්පatti තත්ත විවේකෝ විපatti කියලා කියනවා. මේ ක්ෂණ සම්පatti ඉතාම දුර්ලභයි. ඒ වෙලාවේ විවේක වෙන්න හදනවා විනෝද වෙන්න හදනවා සහැල්ලුවට ගන්නවා නම් ඊට වැඩිය විපත්තියක් යාට ඇත්තේ. ඒකමයි යාට තියෙන විපත්තිය ඒ නිසා මේ වගේ ධර්ම අහන්නේ ඩොකු අනින්දවක්වත් එහෙම නැත්නම් දඬුවම් කරන්නවක්වත් එහෙම නැත්නම් මෙතෙක් මේ කරපු කැපකිරීම හැලු කිරීමටවත් නෙවෙයි. මේ ගත් මෙතෙක් ගත්ත කැපකිරීම තම තමන්ගේ ශ්‍රද්ධා ප්‍රමාණය තම තමන්ගේ හැකියාවට කරා නම් මේකේ ප්‍රගතිය සඳහා ਸਰවචරක්ෂ මේටදී සූක්ෂම නීති සූක්ෂම ධර්ම කාරණා පෙන්නකොට සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා අසත්පුරුෂයාට කම්මැලි වෙනවා. කල්යාණ ධර්ම පිළිබඳ ආසාවක් ඇති කෙනාට මේ තමයි ධර්මයේ. මේ තමයි පණ. මේ තමයි ශාසනයේ තියෙන සජීවීතාවය කියලා ඒකට තමයි යෙදී ගත කරන්න හිතෙනවා. එimhe නැති කෙනෙකුට සුපේසලානම් බික්කූනම් අනුග්‍රහය. කොහොම සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට මේ විනය පැනවීම බොහෝම ලොකු සතුටු කාරණාවක්. දුම්මං කුලනම් බික්කුණා බික්කුණා නිග්ගන්හාය. මේ ශාසන ඛණ්ඩ පැවිදිලා ඉන්න જાතියක් ඉන්නවනේ. බත් නැතුවට බත් හම්බ වෙනවට පැවිදින જાතියක් ඉන්නවනේ. සිවුරු නැතුවට සිවුරු හම්බ වෙනවට පැවිදින જાතියක් ඉන්නවා. සීනාසන නැතුවට සීනාසන ලබා ගන්න පැවිදින જાතියක් ඉන්නවා. හොඳ හොඳ දොස්තරලගේ බෙහෙත් ගන්න නැත්නම් බෙහෙත් පිළිකර ලබා ගන්න පැවිදින જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ට විනය මහ කරදරයක්. මේ පණවන විනය සර්වඥාන්සේ සුපේසරණම් බික්කුණං අනුග්‍රහය දුම්මකෝරණම් බික්කුණං නිකන්හාය කියලා කාරණා දෙකක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ධර්ම දේශනාවලදී ඒ හරියට සිල්පද රැකගෙන හරියට ධර්ම ඉගෙන ගන්න කැමති එක්කනට සතුටක් ඉදිරි ගමනක් ධෛර්යයක් වෙනවා යම් කිසි කෙනෙක් ඒ ශාසනයෙන් අයථා ප්‍රයෝජන ගන්න අදහසකින් ඉන්නවා නම් ඒ කෙනාට අර ලේ වමන යන කතාව ඒ දිගට ගොජ දාන්න පටන් ඒ සම්බන්ධයෙන් බලනකොට මේ සීලය හරීම තීරණාත්මක දෙයක්. මම කියන්නේ සීලය මේ කාරණාවට විතරක් සීමා වෙනවා කියලා අනිවාර්යයෙන්ම සීලය සමාධියට ප්‍රඥාවට තුරුදුවිලා කටයුතු කරනවා. නමුත් මම හිතන්නේ නෑ මේ දානයක් නොදෙන සීලයක් නොරකින භාවනාවක් නොකරන කෙනෙකුට මේ වගේ කාරණාවක් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. දන් දෙන සීල් රකින භාවනා කරන කෙනාට තමයි එන්නේ එන්නේ එන්නේ සර්වඥාන්සේ විසින් දේශනා කරන දීචිච්ච මේ ධර්ම කාරණා විනය කාරණා හොඳට වඩා වඩා ගැඹුරට යන්න යන්න මේකේ තියෙන සර්වඥතා ඥාණය මේකේ තියෙන ගැඹීරත්වය වැටහිලා මගෙත් තියෙන පරම පවිත්‍ර යුතුයකම තමයි මේකට වඩා වඩාත් ලං වෙන එක මේ තාක්කල් මා තුළ යම් සීලේ දෝෂයක් තිබුණා නම් ඒක මම නැති කරගන්න ඕනේ ධර්මයේ දෝෂයක් තියෙනවා නම් ඒක මම නැති කරගන්න ඕනේ කියන ඒ හැකි සංඥාව ඉදිරියට එනවා නම් අපි සත්පුරුෂයි කියලා කියනවා. කල්යාණ ධර්ම කියලා කියනවා. යම් කෙනෙකුට බයක්, චකිතයක් එනවනම් ඒක ඉතින් ඒ අනිවාර්යයෙන්ම අසත්පුරුෂ ගතියක් වෙනවා, අකල්‍යාණ ධර්මයක් වෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නා තාක්කල් නිතරම කියපු දෙයක් තමයි ධම්ම සන්දෝසෝ විනය සන්දෝසා ධම් විනය සන්දෝසෝ ධම්ම සන්දෝසා යම් කිසි කෙනෙක්ගේ ධර්මයේ පිළිබඳ දෝෂ තියෙනවා නම් ධර්මාවෝදේ දෝෂේ තියෙනවා නම් උන්දගේ විනය ඒකාන්තෙම දෝෂ සහිතයි. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ විනයේ දෝෂ තියෙනවා නම් භික්ෂු විනය යාර කවදාකවත් ධර්මයේ පිරිසිදුට වැටෙන්නේ නැහැ. ධම්ම සන්දෝෂෝ විනය සන්දෝසා විනය සන්දෝෂෝ ධම්ම සන්දෝසා මේ දෙක සමබර වෙච්ච වෙලාවට තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සම වෙලා පදමි. මේක කවදාකවත් කිසිම කෙනෙකුගේ පණ ගන්නකොට සමබරක් නැහැ. අපි දැන් සාමාන්‍ය ලෝක විවහාරයට ගත්තොත් ওই පාලිසා බෞද්ධ විශ්වවිද්‍යාලයට එම ගියාම PhDs ගන්න පුළුවන් එහෙම නැත්නම් ඩිප්ලෝමා ගන්න පුළුවන් බුද්ධ ආගම පිළිබඳ. වාසනාවට වගේ අපිට නෑ ඒක. නමුත් ඒ ඇත්ත විනයක් නෑ. ඔය මෙහෙට එනවාර මේ රෙකෝඩින් වලට එමත් උදව් කරන අර ඉන්දුනීසියන් සාමනීර දෙනමක් ඒ දෙනම කියනවා විශ්වවිද්‍යාලයේම පිළිවෙනක් ඔක්කොම භික්ෂුන් වහන්සේලාට උගන්වන්න හදලා තියෙනවා. නමුත් භික්ෂු විනය උගන්වන්නේ ගියේ. ඒකට ලෙක්චර් කෙනෙකුට භික්ෂුන් වහන්සේටමක් නැහැ. මොකද ඒව උගන්වනකොට ලේ ලේවම නෑනවා. කවුරු උගන්වන්නත් කැමති නෑ දැනගන්නත් කැමති නෑ. ඉතින් උගන්වන ගුරුවරයා මෙහි හඳ ගහනවා. එයා කිව්වා මට පුදුම රසයක් තියෙන සංස ඒ මොල් වංශේ පැවිදි වෙන්නෙත් නෑ. ඔක්කොටම විනය උගන්වන මුළු විශ්වවිද්‍යාලයටම විනය උගන්වනවා පැවිදි වෙන්නේ. මිනිහා දන්නවා පැවිදිලා දෙල්ලක් නෑ කියලා. පැවිදි වෙච්ච කට්ටිය විනය පොතට වඳිනවා හඳුන් ගුරු පත්තු කරලා කබඩ් එකට දාලා ධර්ම රත්නයට වඳිනවා කියලා පූජා පවත්වනවා හැබැයි කවදාවත් කියවන්නේ මේ වගේ ස්වභාවයක් මල් ඇතුලේ තියේදී සාසන ඇතුලේ තියේදී ගිහියෙක් මේකට බහිනකොට ගිහියෙක් මේක දිහා දැනගන්නකොට ගොඩක් දේවල් මම කියන්නත් හොඳනවා පවුලේ කුණු කන්දල් එළියට අදින්න තරහ නැ නේ මේක අපේ කම්පැනි වැඩනේ. නමුත් මේ කිව්වේ නැත්තම් මේ හිතවදින්නේ. මේකේ මුත් ඊටනේ පැවිදි වෙදි කියන්න මන් දන්නේ මොකා වුණත් මේකට සෑහෙන කැපකිරීමක් මේක නිකන් පය බරවාට පිට කර හයා බේත් බඳින්න වගේ පිටින් පිළියම් බෑ බහින වෙලාදී අපි ඉච්ඡර ධර්මෙන් කැප වෙන්නේ බහින වෙලාදී අපි විනයෙන් ඉච්ඡර කැප වෙන්නේ මේ ශාසනයෙන් තමයි යම් ප්‍රමාණයකට අනුග්‍රහයක් ලැබෙනවනම් ඒ වෙලාවට ධර්මයෙන් කැප වෙන්නේ නැතුව විනයෙන් කැප වෙන්නේ නැති වුණොත් ලද දුර්ලභ ක්ෂණ සම්පත්තිය හරියට ප්‍රයෝජන නොගැනීම නිසා විපත්‍යක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඉදිරියට යන්න යන්න ඉසගිනි ගත්තෙකුටත් වඩා පුදුමාකාර සංවේගයක් පහළ වෙන්න පටන් ගන්නවා. අපි වනදන බත් පිට පාස වග වෙන්නවා. අඳින සීවර පාස වග වෙන්නවා. මේ සීනාසයෙන් ඇතුල් වෙන පිට වෙන වාරයක් පාස වග වෙන්නවා. බෙහෙතක් පින්න ගිලම්පසක් පාවිච්චි කරන වාරයක් පාස වග වෙන්න ඕනේ. ඒ වගවීම කාට බය කරන දෙයක්ද මොන හැඟීමෙන්ද කරන්න දෙයක්ද කියලා කිව්වොත් ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. පුද්ගලයෙක් සඳහා නෙවෙයි අඩු ගානේ සරුවච්චන් වහන්සේ පවා සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ ගුරු තන්හිතා සැලකුවේ ධර්ම. අනේ ධර්ම ගෞරවේ තමයි හරියටම සූද්දෙම්ම කියනවනම් මේ ශිෂ්ටාචාරයේ මනින්න තියෙන එකම මිනුම් දණ්ඩ. මිනිසෙක් ශිෂ්ටද, උත්තමද, ශ්‍රේෂ්ඨද කියලා දැනගන්නේ එයා මේ ධර්මයට දක්වන ගෞරවය. ඒ ධර්මයේ හීන කළ සලකනවා නම් පුංචි කළ සලකනවා නම් ඒ පුද්ගලයාත් හීන භාවයටපත් වෙනවා. නීච තත්වයටපත් වෙනවා, තුච්ච තත්වයටපත් වෙනවා. ඒහා සමානමයි විනය. ඒක නිසා දවසින් දවස දවසින් දවස භාවනා කරගෙන යනකොට අපිට මේ ඊටාම සියුම් විනය කාරණා තේරෙන්න පටන් ගන්නවා. අන්නේ තේරෙනකොට බුදුහාමුදුර කියන්නේ කවුද කියලා තේරෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ විනයට පදනම දැම්මේ කියලා. මෙහි හිටියා ඩෙන්මාර්ක් ජාතික හාමුදුරු කෙනෙක් ඒ ශාස්ත්‍රයේ තාත්තා ඉතාලි ජාතික නිසා ඉතාලිය පදිංචිුනේ මෙහෙත් ඇවිල්ලා කාලයක් හිටියා. ඊපස්සේ ආ මට මේ අපේ අරණ්‍ය සීනසනේ දැක්කට පස්සේ සතුටු වෙලා ඇවිද්දික් වශයෙන් හිටියේ. එයා කිව්වා ස්වාමීන් වහන්සේ දන්නවත් දන්නේ කතෝලික ආගමේ මේකත් වැඩිය උග්‍ර තපස් රකින්න හාමුදුරුවෝ ඉන්නවා. ඒක මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මම දැනගෙන හිටියේ. ඊට පස්සේ කිව්වා මේ ඉන්දියන්නේ කියලා කම්පියුටර් ළඟට ගිහිල්ලා එයා මට අරන් පෙන්නවා දැනටමත් ඉතාලියේ තියෙන කවදාකවත් ඉස්තිරයක් යන්න දෙන්නෙත් නෑ කවදාකවත් මුදල් පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ ඒ ස්වාමීන් වහන්සේට හරියටම කාමර දෙකයි තියෙන්නේ එකක නිදා ගන්න තියෙනවා අනිතික භාවනා කරන්න තියෙනවා පොදු භාවනා ශාලාවක් තියෙනවා පොදු දාන ශාලාවක් තියෙනවා ඒකට ඇතුළු වෙන පස්සේ මිනිහ තමයි ගන්නෙ කියන කවදාකවත් මෙලියට එන්න දෙන්නේ නැහැ යන්නේ ඒ තරම් කැපවීම. ඉතාමත්ම ලස්සනට භූමිය සකස් කරලා තිනවා ගොඩනැගිලි එහෙම වක් කරපුවා වගේ හදලා තිනවා. ඉතින් කිව්වා අපේ තාත්තා කතෝලික ආගමේ තාත්තා මේ වගේ අපිට කියලා දීලා තිනවා. ඔබ වහන්සලා මේ රකින්න මේ උත්කෘෂ්ඨ මේ ප්‍රතිපදාවට කිසිසේත්ම දෙවෙනි නැහැ කිව්ව ඒකේ ඉන්න ඒ බ්‍රදර්ස්ලා eh, ෆාදර්ස්ලා රකින්න රැකිල්ල කියලා මෙයා අර උපසම්පදාව ඉගෙන ගන්න වෙලාවේදී උපසම්පදාට අවශ්‍ය විනය පොත කියවන කිව්වා ඒ කෙනෙක් ඒ ඒ වත සමාදන් වුණාට පස්සේ කවදාකවත් මුදල් පරිහරණය කරන්නේ හැබැයි ඒ කට්ටිය දන්නේ නැතුළු ඇයි මුදල් පරිහරණය නොකරන එකේ වටිනාකම කොහෙන් ආවද දන්නේ නැතුළු ඒ වගේම ඉස්ත්‍රි ඉන්දියා බලන්නෙත් නැහැ කාටවත් යන්න දෙන්නෙත් නැහැ ඒකේ ආධිනව යැත්තු දන්නේ නැතිලු හැබැයි පණ වගේ රකින්නයි කියලා. ඊට පස්සේ තුවා ස්වාමීන් වහන්සේ කවදා හෝ ඔබ වහන්සේලා වගේ මේ පැත්තකට වෙලා මේ බණ භාවනා කරන කෙනෙක් අන්න ඒ වගේ ජීවිත පූජාවෙන් කතෝලික සභාවේ කතෝලික පියරමක් විදිහට වැඩ කරන කෙනෙකුට මේ විනය ශික්ෂාපද කියලා දුන්නොත් ඒ කට්ටිය ඒකාන්තයෙන් බුදුන් සරණයි කියනවා. මොකද ජීවිතේම රකින්න අය මිනිස්සු දන්නේ නැහැ. ඇයි මුදල් පාවිච්චි කිරීම හොඳ නැති හොඳ බෑ නැති බව දන්නව පාවිච්චි කරන්නේ. මේ නිසා ඒ ඇත්තෝ එහෙම දන්නවනම් මේක බුදුහාමුදුරුවෝ සර්වඥතාඥානයකින් දැකලා සමාධියට අනුග්‍රහ පිණිස ප්‍රඥාවට අනුග්‍රහ පිණිස මෙන්න මේ වගේ විනය පද්ධතියක් අවශ්‍යයි. මෙන්න මේ විදිහේ ප්‍රත්‍ය සම්බන්ධව අවතුමක් පැවතුමක් අවශ්‍යයි කියලා වැඩියෙන්ම සතුටු වෙන පිරිසක් වෙයි කියලා දැනටමත් මේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. එහෙම නැතුව දැන් අද තියෙන සංකෘත සමාජයේ හැටියට බලනකොට අපි භික්ෂු සමාජය ගත්තත් භික්ෂුණී සමාජය ගත්තත් එහෙම නැත්නම් උපාසක උපාසික සමාජය ගත්තත් යැත්තු ගොඩාක් ශික්ෂාපද සමාදන් වෙනව කඩන්න පුළුවන් ද වැඩිද කියලා තමයි ප්‍රශ්න කරන්නේ. අටතිල් සමාදන් වෙන රැයට කෑවද කමක් නැද්ද කියලා අහන ඕන්න විශාල ප්‍රශ්නයක්. උපසම්පදා වෙලා සල්ලි පාවිච්චි කරොත් මොකද්ද තියෙන දෝෂේ? එහෙම නැත්නම් කියනෝක උපසම්පදා රැයට කෑවට බත් කාලා කවුද අපාය යන්නේ? ඕක මොන අපරාධයක්ද කියලා. ඉතින් එහෙම කෙනෙක් මේ මිච්ඡර වටනා ශාසනයක් හම්බෙලා ඒව උසුළු විසුළුට ලක් කරද්දී අර වගේ පැත්තකටලායි මිනිස්සෙක් ජීවිත පරිත්‍යාගිනව රකින්නකොට මේ දෙකේම තියෙන සරල සමාන්තර විශ්වගත ධර්මයක්. ඒ විශ්වගත ධර්මය හරියටම අඩියට යනකම් තේරුම් ගත්තේ සරුවච්චන් වහන්සේ. ඒක උන්වහන්සේ තේරුම් අරගෙන අනික් මිනිස්සු මොඩේ උන්ද කියලා දෙල වැඩක් නැහැ කියලා පැත්තකට වුණෙත් නැහැ. අපේ මොකක්ද වාසනාවටම හෙලි කරා. හෙලි කරලා ඒ ආචාර්ය પરම්පරාව මේක කොහොම හරි තාමත් දුකසේ මේ දක්වා ගේනකොට ඊට වැදගත් සූත්‍ර තමයි මේ අග්ගිකන්ද වගේ සූත්‍ර ਸਰවඥන්සේ ඒක හරියටම ගලේ කෙටුව වගේ පැහැදිලි කරලා පෙන්ලා දීලා තියෙනවා කොච්චරට ගැඹුරුද කියනවනම් ඇත්තටම ਸਰවඥාන්සේ ගාව මහා කරුණාව තිබ්බද කියලා හිතෙන තරම් ප්‍රශ්න මේකෙදි කතා වෙනවා. ඊටාත්ම වරදතල නිදර්ශනගෙන හර පෙන්වලා දීලා තියෙනවා මේ Taman පාවිච්චි කරන පින්නපාතෙට මේ චීවරේට මේ සීනාසනේට මේ ගිලානප්‍රත්‍යයට Taman කොච්චරක් ගරු කරන්න ඕනද ඒක නන්නාඳුන කෙනෙක් පූජා කරන්නේ. නමුත් ඒක සදා කළ යුතු ගරු දිහා බලනකොට ඒක බුදුන්ව කරන ගෞරවයට සමානයි. ධර්මයට කරන ගෞරවයට සමානයි. සංඝයාට කරන ගෞරවයට සමානයි. Tamanගේ ශික්ෂාවට කරන ගෞරවය සමානයි. ඉතින් මේක මුලින් වැටහෙන්නේ නැති එක සාධාරණයි. කවදා හෝ සමාධියක් වෙනකන් කවදා හෝ ප්‍රඥාවක් වෙනකන් ඇයි බුදුහාමුදුරුවෝ මේ තරම් මේවා ගැන ඉතාම සවිස්තරව ගැඹුරින් මං කර මං කිරේ දක්වන ගෞරවයක් වශයෙන් මේක රැකපන් කියලා අප කැප උනේ මොකද්ද කියන එක ශික්ෂාපද සමාදන් වෙච්ච දවසේ තේරෙන්නේ සමාදන් වෙච්ච ශික්ෂා මත ඉඳගෙන භාවනාවක් කරනකොට සමාධි වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනකොට එnde ende ende ende තේරෙන්න පටන් අර ගන්නවා මේ කිසිම දෙයක් සරුවත් යනසේ කට කහනවට කියලත් නෑ. පදනමක් විරහිතව කතා කරලත් නෑ. නමුත් අපේ තියෙන අවාසනාවට, අපේ තියෙන ඔලොමලකමට, අපේ තියෙන ප්‍රත්‍යයට තියෙන කෑදරකම නිසා අපි මේවට නොපිහිටියාට කවදා හෝ අපි ඒ ප්‍රත්‍යවිශේෂයි නිසි පිළිපැදීම පිහිටපු දවසේ තමයි අපිට බුද්ධ පුත්‍රෙක් වෙන්න පුළුවන්. අපිට ශාක්‍ය පුත්‍ර වෙන්න පුළුවන්. ශාක්‍ය දිහිතාවක් වෙන්න පුළුවන්. නැත්නම් ශාක්‍ය සිංහියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල ඉතාමත්ම වේදනාකාරී ඉතාමත්ම හිමීට සිදුවෙන එක. වෙන පැත්තකින් කියනවා නම් අපි කොච්චර සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරියත් වෙනවා ආදී ඒ මේ විපස්සනා ඥාන පැත්තෙන් මාර්ග පැත්තෙන් කොච්චර ගියත් ඒ පුද්ගලයාගේ ඒ ලැබපු පෞද්ගලික ශාසනය ලෝකයට සම්බන්ධ වෙන්නේ එයාගේ ශික්ෂාව හරහා. මිනිස්සු දකින්නේ අපේ ශික්ෂාව හරහා අවතුම් පැවතුම් හරහා ඒ නිසා පෞද්ගලික සාසනය හදාගන්න එක යමුදරෙන් කරන්න ඕන. කරන ගමන් මේ ශික්ෂාපද සම්බන්ධයෙන් ලොකු වගකි වගවීමක් වෙන්න ඕනේ. වග වෙනකොට වෙන්න වෙන්න ඒක ඇත්තටම අපිට සමාධි ප්‍රඥා දියුණු කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි සමාධි ප්‍රඥා දියුණු වෙනකොට විතරමයි මේ ශීලයක වටිනාකම තේරෙන්නේ. එහෙම නැති කෙනෙක් මේ ශීලය ගැන පහත් කළ සැලකුවාට අර දෙයයන් වහන්සේ සිල්පදයක් ඇදුවොත් සදාකාලික අපායට තීන්දුව කරනවා වගේ කෙනෙක් පහත් කළ සලකන්න නරකයි. ඒකට නැවත අවස්ථාවක් දෙන්න ඕනේ. නැවතත් අවස්ථාවක් දෙන්න. නැවතත් අවස්ථාවක් දෙන්න ඕනේ. අනන්ත අප්‍රමාණ අවස්ථාවල් දෙන්න ඕනේ. මේ පුතේ ඔබට කවදා හරි තේරෙයි ඔබට සමාධියක් ආපු දවසේ. කවදා හරි ඔබට තේරේ ප්‍රඥාවක් ආපු දවසේ මේ ශික්ෂා පදවල තියෙන වටිනාකම කියලා අධිකාරී ශක්තියක් තියාගන්න නැතුව නැවත නැවත නැවත නැවතත් එයාට අවස්ථාව දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් භික්ෂුත්වේ ලැබලා උපසම්පදාව ලැබලා ස්ත්‍රියාවක් දැකලා ස්ත්‍රියව රමණය කරන්න හිතුනොත් ස්ත්‍රියවත් එක්ක මෛතුන ධර්මය කරන්න හිතුනොත් ඒ පුද්ගලයා ඒ මෛතුන ධර්මයට කලින් ශික්ෂාව අයින් කෙරුවොත් මම මේ මට මේ ශික්ෂාව රකින්න මම දුර්වලයි මට ශක්තිය නැහැ නිසා මම ශික්ෂා පැත්තක තියලා මම මේක කාමයට යෙදෙනවා කියලා ඒ මිනිසයා ශික්ෂා ප්‍රත්‍යක්ඥයෙන් පස්සේ කාම භෝගයට ගියත් ආයෙත් තවත් ආයෙත් උපසම්පදා දෙන්නේ කියලා කියනවා. ඒ මොකද ඒ හරියටම තමයි දන්නවා භික්ෂුවක් වශයෙන් මේක කරා නම් ප්‍රඥාප්තියට විරුද්ධ වෙනවා. නමුත් මගේ දුබලකම නිසා මං කාමෙන් ආතුර වෙච්ච නිසා මම ශික්ෂාව පැත්තක තියලා මම මේ කාමය සංතරපණය කරා දැන් තේරෙනවා කාමයේ සංතරපණය කරාට පස්සේ අනේ මං කොච්චර වටිනා දෙයක්ද පැත්තක ජීවේ මේ තුච්ච කාමයේ සඳහා කියලා ඒ කෙනාට සංවේගයේ පහළලා ආය සංගයලකට කියලා කිව්වොත් අවසරයි මම මේ පැවිද්ද හිටියා මම ශික්ෂාවන් පැත්තක තිබ්බා මේ මේ දේවල් කරා මම නැවත මට ශික්ෂාව නැහැ කිව්වොත් දෙන්න. ඊටාමත් ප්‍රායෝගික කාරණාවක් තියෙනවා. ඒක නිසා මේ ශික්ෂාපද කියලා කියන්නේ දන්වැල් වලින් බැඳිල්ලක්වත් වරපටවල බැඳිල්ලකුත් නෙමෙයි හිතට වද්දන හික්මීමක් මේකේ තියෙන්නේ. ඒක නිසා තමයි දැනගන්න ඕනේ මේ සමාදන් වෙනකොටම මම මේ ශික්ෂාවක් වශයෙන් සමාදන් වෙන්න වෙන මෙහෙම දෙයකට ඒ දේ කොටින්ම මේ ශික්ෂාවකින් අපි බලාපොරොත්තු වෙන මේ වීතික්කම කෙලස් නතර කිරීමට අවශ්‍ය කරන්නා වූ මේ ශික්ෂාව ශික්ෂාවට ගෞරව විදියට රැක ගන්න බැරුව කවදාකවත් පරිඋත් ทาน කෙලස් ගැන වැඩ කරන්න යට සුදුසුකමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඉස්ලාම දැනගන්න මේ ප්‍රාථමික සංවර සීලය හෝ ඉන්දිය සංවර සීලය හෝ ප්‍රත්‍යසන්නිසිත සීලය හෝ ආජීව පරිශුද්ධ සීලය හෝ අපිට උදව් කරනවා අපිට කොන්දක් තියනවාද කියලා බලන්න. අපිට අවශ්‍යතාවයක් තියනවාද මේ සමාජ ධර්ම උල්ලංඝනය කරන සමාජ ධර්ම වීතික්‍රමණය කරන පහත් තුච්ච වැඩ නොකරන්නට ගත්ත අදිෂ්ඨානය මට රකින්න පුළුවන් කියලා. ඒ ටික කරගන්න බැරි නම් එයා ඊට වැඩිය ගැඹුරු පරිඋත් ทาน කෙලස් පිළිබඳව වැඩ කරන සුදුසු නැහැ. ඒ නිසා ශික්ෂාපද සීලය නැත්නම් අපි අපි කියන සාමාන්‍ය සීලය ඒක සඳහන් කරන්නේ හේනක් කොටනද කැලේලි කරන මිනිස්සයා ඒ කැලේ බීජයට කඩාගෙඩි පිළිබඳව ඇට වපුරන්න ඉස්සෙල්ලා ඒක වටේට කටුවැටක් ගහ ගන්නවා. කටුවට ගහන්න නැතුව මොනම බීජයක්වත් පළමුණාට වැඩන්නේ පලිබෝධකයන්ගේ හානි වෙලා ඔක්කොම විනාශ කරනවා. ඒ නිසා ඒක ඇතුලේ වටේට දඬුවට ගහලා දඬුවටෙන් අලියට හෝ මීමින්නට හෝ මොකාටවත් එන්න බැරි වෙන්න අරසා වුණොත් විතරමයි ඇතුළේ යල වැවෙන ඊටාම ලාමක බීජ පැලවලට අරසාවක් ඒ වගේ තමයි මේ වීතික්කම කෙලස් කියන ඡණ්ඩපරස කෙලස් සීලෙන් අරසා කරන්නේ නැතුව අර සමාධිය වගේ ප්‍රඥාව වගේ තාම තුනි ඊටමත් බොල මේ මුරුදු ඒ ධර්ම රැකෙන්නේ. ඒසා ශික්ෂාපද පිළිබඳවත් පටන් ගන්නකොට මෙච්චර ගැඹුරක් නෑ කරගෙන කරගෙන යනකොට එnde ende ende ende ශික්ෂාව අධි ශික්ෂාවක් වඩපත් වෙන්න ඕනේ. ඒ අධි ශික්ෂාවක් වඩපත් වෙනකොට ප්‍රාථමික සංග්‍රහ සීලය විතරක්මදී ප්‍රතිසන්නිසිත සීලියත් එහෙම නැත්නම් ඉන්දිය සංවර සීලියත් ආජීව පාරිශුද්ධ සීලියත් යෝගාවචරයට වමනාවෙන් හොයලා බලලා ඉගෙනගෙන ටික ටික ටික ටික පරිතද කර ගැනීමක් කරනවා. ඒ සම්බන්ධව කියනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ශික්ෂාපද සීලය, එහෙම නැත්නම් අපි කියන මේ වැඩමුළුවේදී අපි කතා කරන මේ උපසතඨහංග සීලය, නැත්නම් සාමණේරවරුන් අරසා කරන සාමණේර දස සීලය, සාමණේරීන් එහෙම නැත්නම් වික්ෂුන් වහන්සේලා රකින්න ප්‍රාතිමෝක්ෂ සීලය රැකීමට ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ ශ්‍රද්ධාව. යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව නැත්නම් එයා බොහොම ඉක්මනට මේ ශික්ෂාපදේ පහත් මට්ටමකටපත් කරගන්න. ඒ නිසා හොඳ ශ්‍රද්ධාවන්තයා ජීවිතේ නැති වුණත්, කය නැති වුණත් ශික්ෂාපද කඩා ගන්න. ඒක මේ සර්වඥාන්සේගේ දේශනාවක් සඳහන් කරලා තියෙනවා. මගේ ශ්‍රාවකෙක් ජීවිත හේතු නිසා හෝ ශරීර හේතු නිසා හෝ කවදාකවත් ශික්ෂා පද වීතික්‍රමණය කරන්නේ පහරාදාසුරේන්ද්‍රයාට කියන්නේ පහරාදාසුරේන්ද්‍රයා කියනවා මම මොහොතට අධිපති මේ මොහොත කවදාවත් වෙරළ ඉක්මවන්නේ කොච්චර දඟලුවත් වෙරළට ගිහිල්ලා ආපහු එනවා වෙරළ සීම. එතකොට පුත්‍රයන්ද කියනවා ඔබේ ওই මහා මොහොතේ තියෙන අධිකාරිය වගේ මටත් තියෙනවා මගේ ශ්‍රාවකයන් පිළිබඳ අධිකාරියක්. මගේ ශාගය කවදාකවත් ජීවිත හේතු නිසා හෝ ශරීර හේතු නිසා හෝ ශික්ෂාපදයක් විතික්‍රමණය කරන්නේ කරනවා නම් එයා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි. අන්නේ විදිහට සද්ධාව හොඳටම උරගෑවෙන තැනක් තමයි තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදයක් කරනවා ඒක මුලින් අඩුපාඩුකම් සහිතව රැක්කත් එnde ende ende ende පිළියම් කරනවා. ඒකට ඉන්දිය සංවර සීලය අපි ප්‍රාතිමොක්ෂ සංවර සීලයේ කැඩීමට ආසන්න වශයෙන් බලපාන්නේ අපි ඇහැ ඉක්මවා ගන්න දන්නේ නැත්නම් කන නාසය දිව, කය ඉක්ම ගන්න බැන්නම් අපිට තරම් නොවන පහත් වැඩ අපේ ඇති සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ප්‍රත්‍යසන්නි ශික්ෂාපද සීලිය අනිවාර්යයෙන්ම දුර්වල භාවයටපත් වෙනවා. අනේ ප්‍රඥා ශික් මේ මේ ඉන්දිය සංවර සීලය අපේ භාවනා වැඩමුළුවේදී හඳුන්වා දෙන්නේ සතිපට්ඨානය හරහා සතිය හරහා විතරමයි රැකේ. නැත්නම් සතිමත් වෙන්න වෙන්න තමයි කෙනෙකුට ඇකන දිවනාශය කය මන කියන මේ ඉන්ද්‍රයන් යම් ප්‍රමාණයට කීකරු කර ගන්න පුළුවන්. යම් ප්‍රමාණයකට සංවර කර ගන්න පුළුවන්. යම් ප්‍රමාණයට සීලාචාර කර ගන්න පුළුවන් වෙන්නේ සති ධර්මයේ හරහා. අපි මේ කතා කරන ප්‍රත්‍යසන්නිසිත සීලය එමුණ මේ අග්ගිකන්දෝපම සූත්‍රයෙන් බොහෝ කොට ආමන්ත්‍රණය කරන මේ සිව්පසේ සම්බන්ධ සීලය ප්‍රඥාවෙන්මයි රකින්නේ. ඒක තේරුම් අරගන්න සිල්පද සමාදන් වෙලාවේ ප්‍රඥාව මදි වෙන්න ඉඩ තියෙනවා. සීලය හරහා සමාධිය ලබන සමාධියෙන් ප්‍රඥාව එnde එnde එnde තමයි තමයි සමාදන් වෙච්ච සීලය පිළිබඳව සතුටු වෙන්නේ. මම මේ කෙරුවේ කවුරුත් සන්තෝෂ කරන්න නෙවෙයි, ලාභ සත්කාර ලබන්න නෙවෙයි, රට්ටු නලවන්න නෙවෙයි, වඳුන් ගන්න නෙවෙයි, මේ සමාධිය වඩන්නයි ප්‍රඥාව වඩන්නයි ප්‍රඥාව වැඩුවට පස්සේ තමයි රැකපු සීලය මේ සංසාරේ මේ ජීවිතේ විතරක් නෙවෙයි පස්සටත් හේතු වෙන තමන්ට විතරක් නෙවෙයි රටටත් ආදර්ශයක් වෙන එකක් බවට තේරෙන්නේ ප්‍රඥාවන්තයාට ඒ ශිල්පද කඩන කාලේ මගේ ජීවිතේ මම දැක්කේ ශිල්පද රකින්න මිනිහා නෝන්ජලේ මේ අනවශ්‍ය ප්‍රශ්න අරගෙන මොකටද මේ පෙළෙන්නේ මෙච්චර ලස්සන ජීවත් වෙන්න පුළුවන් සමාජයේ මොකටද මේ ශිල්පද ඔළුවේ දාගන්නේ එතකොට ශිල්පද රකින්න මිනිස්සු දැක්කොත් මං හිතන්නේ වොමනාවෙන් එලිමාසිත කඳවුරට ගිහිල්ලා බැඳිලා ඉන්න කෙනෙක් වගේ අවශ්‍යතාවයක් නැහැ නමුත් අනිත් පැත්තට ගියාට පස්සේ සමාධි ප්‍රඥා භාවනාවට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සීලය පිළිබඳව ඉෂ්ඨිත සාරතාවයකට ආවේ නැත්නම් කවදාකවත් Taman අපේක්ෂා කර සමාධිය ප්‍රඥාවක් ගන්න බෑ. නිසා ප්‍රඥාවම තමයි අනිත් පැත්ත හැරිලා ඒ ප්‍රත්‍යසන්නිසිත සීලයට Tamanට උදව්පකාර කරන නිසා යම් කිසි කෙනෙකුට මේ සූත්‍රය හෝ මේ දේශනාවලිය තේරෙන්නේ නැත්නම් කලබල වෙන්න නරකයි. භාවනා කරගෙන කරන යනකොට කවදා හරි තේරෙයි මේක සරුවචන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අහ කියන දෙයක්වත් ප්‍රයෝජනක් නැති නිසාවත් නෙවෙයි. නමුත් බහැකට වැඩ කරන්නේ නැති කෙනාට සමානලාට ඒකෙච්චර රසවත් භාවයක් වෙන්නේ නැහැ. මේක මේ භාවනා කරනකොට කටුකොහලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ ආජීවට්ටමක ආජීව පාරිශුද්ධ සීලය තමයි ජීවත් වෙන ජීවන ක්‍රමය ඊයක් නම් තමන් කරන බඩ රස්සාව පැවිද්දෙක් නම් ඒ තමන් සිව්පසෙ උපේන ආකාරයක වීරියම සම්පාදනය කරනවා. ඒක මේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක කුසීතයට කරන්න බෑ. ඊටාත්ම උනන්දුවෙන් තමයි ඊටාම අඩු ප්‍රමාණයක් වස්තු පරිභෝග කරමින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් උපේලා ඒ දෙක සංසන්දනය කරන්න සෑහෙන අවදි භාවයක් ඕන. ආන්නේ අවදි භාවයේ වීර්ය ආරහය. ඒ නිසා කෙනෙකුගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමයි මේ සතර සංවර සීලයේම දියුණුවක් ඇති මේක පිළිබඳව මම හිතනවා මගේ පැත්තෙන් බලනකොට බොහෝමත් ප්‍රායෝගික තර්ක ක්‍රමයක් කරනගෙන මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ தত্ত্ব යටතේදී කිව්වට තමා වෙන්න භික්ෂුන් වහන්සේලාට භාවනා කරන්න බෑ. බොහොම සාධාරණව ගෙනලා පෙන්වන මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් මල්ලේ දාගත්තට පස්සේ කොච්චර ශික්ෂාපද කියලා දන්නෙත් නෑ. ඒව හඳුනාගන්නත් නෑ. ඒව රකින්නෙත් නෑ. එතකොට යාට අන්තිමට ඉගුත් වෙන්නේ කුකුස් සැක ටිකක් විතරයි. මේ ශික්ෂාපදවල දිගපල්ල දන්නෙත් නෑ. භවනා කරන අනිවාර්යයෙන් මේකට Taman නොදන්නවත් මේකට සම්බන්ධතාව පවතිනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වශයෙන් ඒ ශික්ෂාපද නොදන්න ශික්ෂාපද රකින්න ගියාම ඊටාත්ම අපහසුතාවකටපත් වෙනවා. ඒක හරියට ඉලෙක්ට්‍රික් ගෙවල් වයරින් කරන දන්න මනුස්සය ඉලෙක්ට්‍රොනික්ස් කරන්න ගියා. ඉලෙක්ට්‍රොනිකස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් වලට වඩා බොහොම සියුම් දෙයක්. ඒකට වෙනම ඉලෙක්ට්‍රොනික ඩිග්‍රී එකක් තියෙනවා. හවුස් වයරින් දැනගත්තට ඉලෙක්ට්‍රොනික කරන්න බෑ. මට ඉලෙක්ට්‍රොනික පුළුවන් කියලා දන්නවනම් ඉලෙක්ට්‍රොනික ගැන දැනගෙන ඉන්න. ඒ වගේම 1.5 බැටරියක් කරන බුදුරස් කරකවන්න මෝටර කරකවව දැනගත්තට 230ත් එක්ක වැඩ කරනකොට ඒකට වෙනමම අදාළ විශේෂ ශිල්පීය දැනුම තියෙනවා. 11000 කරන්ට් එකට යනකොට 33000ට යනකොට 1 ලක්ෂ 33000ට යනකොට දන්නේ නැත්නම් අත ගන්න නැති කොහොමද? ඒ නිසා 1940 ගණන් වෙනකොට මේ විනය ශික්ෂා ගැන කතා කරපු මහසී සාරෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පොතේ පළවෙනිම පරිච්ඡේදය සීලය සඳහා වෙන් කරලා භික්ෂු සීලය විස්තර කරනවා. භික්ෂු සීලය විස්තර කරලා කියනවා මේ භික්ෂු සීලය රකින්න බෑ භාවනා කරන්න නැත්තම්. සීලේ තියෙන්නේ භාවනාවට භාවනා තියෙන සීලය රකින්න මේ දෙක අතර සම්බන්ධතාවයක් නැත්තම් ඒක නිකන් මේ හොඳ වටේට හොඳ කටුවැටක් ගහලා භෝග බබන් නැතුව හේනක් කෙරුවා වගේ කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් හොඳට ඔපරේෂන් තියටරයක් හදලා තියෙනවා. ඕන ඔපරේෂන් එකක් කරන්න නම් සර්ජන් කෙනෙක් නැහැ. ඔපරේෂන් කෙරෙන්නේ. ඒක සුදු අලියක් බවට පත් වෙනවා. ඒක නිසා මේ වගේ මාතෘකාවක් කතා කරනකොට හැම පැත්තෙම තමයි බැදෙන්නේ. හැම පැත්තෙම තමයි ඒකට අහු වෙනවා, වග වෙන්න වෙනවා. ඒක liver වෙලා ගිහි සීලය ගැන කතා කරනවා. කතා කරලා මතක් කරලා පෙන්නනවා ගිය බොහොම පොඩි පොරොන්දු ටිකක් දෙයි. පංචිල්, උපසතට්ඨාංග සීලය, ආජීවට්ටමක සීලය, මේක දැනගන්න දැනගෙන ඒක රකින්න. දැනගෙන මේ සීලය කටුකොලක් කරගන්න එපා. මේ සීලය කුරුසයක් කරගන්න එපා. දඬුවටක් කරගන්න දඬු කඳක් කරගන්න එපා. මේ සීලය මොකටද මම රකින්නේ? කොච්චරක්ම සමාදන් වෙලා ඉඳලා ඒ ටික මගේ ඇති වෙනවද කියලා දන්නේ නැත්නම් මේකම භාවනාවට බාධාවක් වෙනවා. මේකම සමාජික කුකුසක් ඇති කරනවා සැක ඇති කරනවා. මම ওই පාවොක් භාවනා කරන්න ගියාට පස්සේ ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කමඨහ සුද්ධ කරනකොට හැමදාම මට ඉස්සර සුදු අහඳු කෙනෙක් කෙනෙක්. ඇවිල්ලා බොහෝ තාමත්ම සද්ධාවන්තයි. ඊටාමත් උවමනාවකින් ඇවිල්ලා තද බල බඩේකක් වොන් දීදි භාවනා කරනවා. හරියන්නේ නැහැ. භාවනා මොන විදිහින්වත් හරියන්නේ නැහැ. ඉතින් මමත් ගියාට පස්සේ පාවොක්සයිඩ් කියනවා මේ මිනිස්සේ ඇත්තටම ලොකු වමනාවකී ශ්‍රද්ධාවකී මේ පැවිදි වෙලා තියෙන්නේ අයර්ලන්තේ ඉඳලා ඇවිල්ලා සමාධිය හරියන්නේ නැහැ. මෙයාට බොහෝ විට ඇත්තේ සීලිය අඩුපාඩුවක්. මම දෙන භාවනා උපක්‍රමයේවත් යොදන යදෝමවත් සක්වන පරියන්කේවත් නෙවෙයි සීලයේ අඩුපාඩුවක් ඇතිදී එයාට පාව ක්‍රමයේ ගිරුවත් මහසී ක්‍රමයේ ගිරුවත් ඒක නෙවෙයි ප්‍රශ්නේ එයාට කතා කරන්න ඕනේ ඒ ප්‍රශ්නේ ඒක හරියට අඳුනා ගන්න නැතුව භාවනා ක්‍රම වෙනස් කරාට මටහන වෙනස් කරාට පරියන්කේ සක්මන්ට වෙනස් කරාට ප්‍රයෝජන හිටින්නේ ඉතින් ඒ ටික ඔක්කොම සුද්ධ වෙන්නේ අත්‍තරම තමන් ගත්ත සීලයේ සමාදන් වෙනවද ඒ සීලය රැකෙනවද කියලා සුද්ධ වෙන්නේ භාවනා කරනකොට එන විතර්කහරා. Tamanට අහු වෙන්නේ රාග විතක්කද, කාමචන්ද විතක්කද, ව්‍යාපාදද, නිදිමතද, උද්ධච්ච කුක්කුච්චද, විචිකිච්ඡද කියන එකෙන් මේක බය වෙන්න කාරණාවක් නෙවෙයි. Tamanට හැදෙන්න ඕනේ නේද? මේ මතුවෙන විතක්කය විෂකරන්න යන්න එපා. මගේ වැරද්දක් කියලා වාර ගන්නත් එපා. මේක ඉන්නේ හේතු සහිතවයි. හේතුව මොකද්ද කියලා බලන්න මේ විතක්කෙට එන්නතර නැත්නම් එන හිතවිල්ලට එන්නතරලා ඒක අනුන්ගේ එකක් වගේ හොඳට බලන්න තරමට ලොකු ඉවසීමක් තියෙනවා. ඉවසාගෙන කරගෙන කරගෙන යනකොට Tamanටම අහුවෙන්න ඉඩ තියෙනවා. මෙන්න මගේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණොත් ඒ මේ ඒක බුදුම ශාන්ති කියන්නේ මේකයි. සීල ශික්ෂාවෙන් අයින් කළ යුතු කෙලෙස් සමාධි ශික්ෂාවෙන් අයින් කරන්න බෑ. සීලය කැඩීම නම් වූ වීතික්‍රමණය නම් වූ ඒ කෙලෙස් වල තියෙන බේත සීල බේත මිස සමාධි බේත අහන්නේ සමාධිය කැඩීම නම් වූ නීවරණ ධර්ම කියන ලෙඩේට සමාධි ශික්ෂා මිස ප්‍රඥාව අහන්නේත් නැහැ සීලය අහන්නේත් නැහැ අනුසය කෙලෙස් නම් වූ ලෙඩේට ප්‍රඥා බේත අහනවා මිස සීල බේත අහන්නේත් නැහැ සමාධි බේත අහන්නේත් නැහැ ඒ නිසා අපි ළඟ මේ ෆාමසිටි ගිහිල්ලා ඕවද කවුන්ට ගන්න පුළුවන් වුණාට බෙහෙත් තරන්න බිව්වට හරියන්නේ නැහැ. ලෙඩේ මොකද්ද කියලා දැනගෙන හරියටම ඩයග්නයිස් කරගෙන රෝග නිర్ణය කරගෙන දොස්තර කෙනෙක්ගෙන් ඒකට අවශ්‍ය තුන්ඩුවක් අරගෙන ගියොත් හරියන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මෙයා කෙරුවොත් තමන් පයබරවා ඇටියේදී පිටිකරහා බේත් බඳින තැනකට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ කාරණා හොඳට පට අරලා බේරුම් අරගන්නවා කියන එක මම හිතන්නේ දේශනාවකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් දේශනාවකින් යම් කිසි විදියක උද්දීපනයක් දෙන්න පුළුවන් ඒ උද්දීපනය බය පිණිස හිටියද සමාධිය පිණිස හිටියද කියලා මට වග වෙන්න බෑ. නමුත් මම හිතනවා බුදුහාමුදුරු මේක දේශනා කරේ මහා කර්මාවෙන් මහා ප්‍රඥාව වෙන්නේ. ඒ නිසා අපි කවුරුත් මේකට බය නැතුව ඉදිරිපත් වෙලා අපි වැඩ කරන්නේ සදාකාලික අපායට යොමු වෙන දේව නිර්මා දේව නියමයකට නෙවෙයි. අපි වැඩ කරන්නේ අපේ වැරදි දැනගන්න අවශ්‍ය කරන කෙලෙස් දැනගන්න අවශ්‍ය කරන ඇති හැටි ඇති වශයෙන් දැනගන්න අවශ්‍ය කරන ඒකේ සුද්ධියක් බලාපොරොත්තු වෙන වැඩකදී නිසා නිතරම මූල කර්මස්ථාන හිත දාලා භාවනා කරනකොට අපි ගත්තොත් ආනාපානේ ඒ ආනාපාන සති භාවනා කරගන්න බැරි යම් වෙලාවක් එනවා කියලා හිතන්න. සද්දයක් නිසා මට එපා වේදනාවක් නිසා මට එපා වෙනවා. නැත්නම් හිතවිලි නිසා මට එපා වෙනවා. නැත්නම් කම්මැලි වෙලා නීරස වෙලා. මේ සෑම දෙයක්ම රෝග ලක්ෂණය. වැඩියෙන් බහුලව මතුවෙන්නේ මොකද්ද? එතෙන්න තමයි ඇඟිල්ල තියන්නේ. ඒකෙන් තමයි අපි යඹුරට ගිහිල්ලා හොයාගෙන යන්න ඕනේ. බාධාව ගැටේ ප්‍රශ්නේ වැදිලා තියෙන්නේ කොහෙන්ද කියලා. ඒ වගේ වාතාවරණයක් තියේදී අපි හිතමු එක චිත්තක්ෂණය. පොඩ්ඩකට ඉඳන් එක චිත්තක්ෂණයක් ආශ්වාස කරනකොට ආශ්වාසයේ හිටියන ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසයේ හිටියන අපිට හොඳ ලොකු විශ්වාසයක් තියෙනවා ආශ්වාසය කරනවාදී ආශ්වාසයේ හිත හිටින්න බෑ ඒ චිත්තක්ෂණයේ ශිල්පදෙන් හානියක් වෙලා තියෙනවා ඒ චිත්තක්ෂණයේ සීලෙන් විචක්‍රමණය වෙන කෙලෙස් නතර කරලා නැත්තම් ප්‍රශ්වාස විලාදී ප්‍රශ්වාසයක් අඳුනගන මේ ප්‍රශ්වාසය කියලා දැනගන්න බෑ ওই විදිහ බරපතල ශික්ෂාපද හානියක් වෙලා තියෙනවා ඒක නිසා මේ අගිකන්දෝපම සූත්‍රය විස්තර කරන්න ගියොත් විස්තර බලන්න ගියොත් යම් කිසි කෙනෙකුට එහිලා ඒකේ තියෙන අට කතාව කියලා එකක් තියෙනවා මේකට කමෙන්ටරිස් දීලා තියෙනවා ඒකේ මොනවත් නැහැ මේකේ අට කතාව මේකේ කියලා තියෙනවා අච්චරා සංඝාත සූත්‍රය කියලා ඒකේ අට කතාව බලන්න මේක විස්තර තියෙන ඒකේ තමයි කියලා අච්චරා සංඝාත සූත්‍රය කියලා කියන්නේ මොකද්ද මේ සූත්‍ර දේශනා කරාට පස්සේ සර්වඥාන්සේ මාස 3ක් යනවා විවේක ගන්න කැලේකට ගිහිල්ලා කියනවා එක්කනයි එන්න බින්දපාත ටිකක් අරන් ඉන්න වෙන කවුරක්වත් එන්න එපයි කියලා. ගිහිල්ලා එනකොට බර ගහන සීරු ඇරලා ගිහිල්ලා. ආනන්ද හඳුරෙන් අහන මොකද ආනන්ද මං යන්නේ ඉස්සලා මේ හැම කුටියකම සංඝයා හිටිය දැන් මොකද නැත්තේ කියලා. ස්වාමීන් වහන්සේ යැත්තන්න සංවේග පහළ වෙලා තමන්ගේ සීලය පිළිබඳව ප්‍රශ්න වෙච්ච නිසා ඒකත් ගීගේ අත මේ නැවත ගිහි වෙලයි කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ ඔක්කොටම එන්නේ කියලා ආසිනියක් පනවලා කියනවා අච්චරා සංඝාත මත්තම් බිබික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවෙය්‍ය සෝ අමෝඝං රට්ඨපින්නම් බුඤ්ජෙය කියලා. මහණේ අසුරු සනක් ගහන පමණකට නැත්නම් එක චිත්තක්ෂණයකට ඒ මනුස්සයා මෛත්‍රී භාවනා කරනවා. තමන්ගේ දවස ඇතුළත එක අසුරු සනක් ගහන ප්‍රමාණ මෛත්‍රී භාවනා කරනවා නම් ඒ මනුස්සයා වලතර පිටපාති ණය නැහැ. එයා දරණ සිවුරට යා ණය නැහැ. එයා පාවිච්චි කරන සීනාසනට යා ණය නැහැ. එයා බෙහෙත් පිළිකර පාවිච්චි කරන්නේ නැහැ නෑ. ඒ එක චිත්තක්ෂණයක් හරියට භාවනා කිරීමෙන් අර මේසා විශාල යොකු වගකීමක් මුදාහරින. ඒ අච්චරා සංඝාත සූත්‍රය අපිට උගන්වලා තියෙන්නේ මෛත්‍රී භාවනාවට ඒක ਸਰවචනාංශී ක්‍රම 18කට පෙන්නනවා. සක්මන් කරනකොට සක්මන දන්නවනම් ආශ්වාස කරනකොට ආශ්වාසය දන්නවනම් කේසා කියලා භාවනා කරනකොට කේසා අහු වෙනවනම් මිනියක් දිහා භාවනා කරනකොට මේ ඒ මරණානුස්සතිය අසුභ භාවන අහුවෙන මේ සෑම තැනකදී මේ එක චිත්තක්ෂණය හරියට අරමුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයෙන් ජනිත කුසලයේ ඇති කියලා තියෙනවා මේ සේරම ශික්ෂාපද වලින් වෙච්ච වැරද්ද මගහරවන්න. එහෙමනම් අපි හිතනද එක තප්පරයට එක චිත්තක්ෂණය ගන්න තප්පර පහ භාවනා කරන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්නේ තප්පර පහෙන් ලැබෙන චිත්තක්ෂණ පහ ඒ මනසගේ සංසාරේ පුරාට වෙච්ච කොච්චර වැරදි සමනය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙක් කවදාවත් මෙන්න මේ විදිහට තමන්ගේ භාවනාව අගය කරනවද කියලා හිතන්නේ. ඒගොල්ලෝ අහන්නේ මොකද්ද මට දිබ්බ චක්කු ඥානෙ පහළ වෙලා නැහැ මට සෝවාන් වෙලා නැහැ මට චතුත්ථ ධ්‍යානෙ ලැබිලා නැහැ මොනවදෝ જાතියක් ඔළුවේ දාගෙන අඩු ගානේ මතක තියාගෙන මෙතන පැයක් එක දිගට භාවනා කරනකොට එක වචනයක් එක වචනයක් කතා වෙන්නේ නිසා වචනේ සිදුවෙන සියලුම කෙලෙස් භාවනා කරන පැයදී සිද්ධ වෙන්නේ කිසිම සතෙක් මැරෙන්නේ කිසිම හොරකමක් සිද්ධ වෙන්නේ කිසිම කාමීත්‍යාචාරයක් වෙන්නේ ඒ පැය තුල කිසිම කායික අකුසල ධර්මයක් වචි කාය දුස්චරිතයක් සිදු වෙන්නේ මේ මදිද gedara හිටියනම් අපිට මේ සාතිය හම්බ වෙනවා අපි කොච්චර කතා කළා හිස් වචන කතා කරනවා කොච්චර නොදන්න දේවල් වලට අහුමිටි දෙන්න ගිහිල්ලා බොරු කියවෙනවා. පරසවචන කියනවා. කේලම් බසක් වෙන්න පුළුවන් අපි කතා කරන ඕනෙම වචනේ. අද උදේ ප්‍රශ්නයක් අහලා තිබුණා සක්මන් කරනකොට සත්තු මැරෙන්න ඉඩ තියෙනවා. හිතාගෙන නෙමෙයි සත්තු මරන්නේ. ගියතු ගන්නට සත්තු මැරෙන්නේ තියෙනවා. වතුර හෙලියක් ලිපේ දිනනකොට සත්තු මැරෙන්නේ තියෙනවා. දර කැල්ලක් ලිපිට දානකොට සත්තු මැරෙන්නේ තියෙනවා. ඉතින් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා අපි කොච්චරක් මේ මිනිසුන්ට ස්තුති වන්ද උනද? අනේ මොනවත් නැතුව අපිට දාන ටික තම්බලා දෙනවනේ. අපි මේ දෙන දාහනේ තම්බලා කාලා ඒ මිනිසුන්ටත් පින් දීලා මොනවත් නොකර ඉන්න එක මොනවාක්වත් නැතුව මේ ඉඳගෙන ඉන්න පුළුවන්කම ඒක ඕන වෙලාවක හොදලා විකුණන්න පුළුවන් මේ පැයේ මම සිල්පද කඩලා නැහැ කියලා. ඒ මතුමත්නේ අපි තවදුරටත් ආශ්වාසයලාදී ආශ්වාසය කියලා දැනගන්නේ. ප්‍රශ්වාසයලාදී ප්‍රශ්වාසය කියලා දැනගන්නේ. එහෙම ආශ්වාස ප්‍රශ්වාස මාලයකට මල්ලමුණන්න වගේ දවසකට පහක් අමුණන්න, පහුවෙන්ද 10ක් අමුණන්න, පහුවෙන්ද 15ක් අමුණන්න කොච්චර දියුණුවක්ද කියලා. එනිසා අග්ගිකන්දකම් සූත්‍රයේ බුදුහාමුදුර සංවේගය උපදවන අති 3000 කරන්ට් එක වගේ. ඒක ලච්චරා සංගත සූත්‍රයේදී ආදිවංශ සූත්‍රයේදී මේකට ක්‍රමවේදයෙන් පෙන්නලා දෙලා තියෙනවා මහණෙනි මම උඹලට කියලා දීලා තියෙනවා දවසට එක චිත්තක්ෂණයක්වත් මෛත්‍රී භාවනාව කරපළා. දවසට එක චිත්තක්ෂණයක්වත් කායගත සතිය වඩපළා. කාය එක චිත්තක්ෂණයක්වත් අසුභ භාවනා වඩපල්ලා. මේ වඩන හැම චිත්තක්ෂණයක්ම පැවිද්දෙකුට මුළු දවසම හම්බ වෙන සිව්පසයට ණය ගෙවීමක් වෙනවා. ඒ නිසාමල දෙන රටුන් දෙන පින්ඩේ වළඳන්ට ණය නැහැ කියලා තියෙනවා. අච්චරා සංඝහතමත්තම් බිබික වෙමෙත්තා චේතෝ විමුක්තිම් භාවෙය සෝ අමෝඝං රට පිඩ්නම් වාඩ බුඤ්ජය රටුන් විසින් දෙන මේ පිඩ බත් පිඩ ණය නැතුව වළඳනවා. ඒක නිසා මේ අපි මේ පැත්තකට වෙලා ඉඳගෙන නෑදෑයින් වෙන වෙලා වස්තුවින් වෙන වෙලා මේ සාධි කරගන්න හදන මේ චිත්තක්ෂණය යගෙන කපාරින් හදන අනන්ත ප්‍රමාණ වීතිකම කෙලෙස් අපිට මං හිතන්නේ මුස්ලිම් මිනිසුන්ට තේරුම් කළ දෙන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ නෑ කතෝලික මිනිසුන්ට තේරුම් කළ දෙන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ බෞද්ධයෙකුටවත් තේරුම් කළ දෙන්න. මොකද බෞද්ධෝ කියන්නේ අතප්පිට අතක් තියෙන ඕ බලාගෙන ඉන්න කෙනා ඉතින් කාට කරන්න බැරිද? අපි වගේ දන් දෙන්නෙත් නෑ. අපි වගේ සමාජ සේවාවල් කරන්නෙත් නෑ කියලා අගයන් ආඩම්බරයන් වල අපි කොච්චර පටලවාගෙන තියන්නේ කියලා බලන්න. ඒක බලන්න මේ වගේ අඩියට කාගෙන යන්න ඕන. කාගෙන ගිහිලිවලා ਸਰවචනංශයේ හොඳටම සංවේගය පහල කරලා ඒසා විශාල ප්‍රතිසන්විත සීලේ සියලු අඩුපාඩු දවසට එක චිත්තක්ෂණයකින් මකන්න පුළුවන්. ඒකෙන්ද විශාල වගකීමක් විශාල දුහරයක්, විශාල භාරයක් යෝගාවචරයට කියනවා උඹට තියෙන මේක භාවනා කරන්න. භාවනා කරනවා කියලා කියන්නේ ඒක චිත්තක්ෂණයක් අද ඉපදුවන හෙට දෙකක් ඔකේ. අනිදා තුනක් ඔකේ මම මේකට භාවිත කරනවායි කියලා කියනවා. බහුලීගත කරනවායි කියලා කියනවා. ඒක සඳහා බුද්ධිය තම තමන්ගේ ඥානය ඇති. අඳුල්ලා දුන්නට පස්සේ ඒක දිනුන පවුන කරගන්න බුද්ධිය මිස පුත්තක් යනයාගේ වැඩේ කවදාකවත් තමන් ආශ්වාස ප්‍රශ්වාස කරපු චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවද කියන්න උනන්දු වෙනවට වැඩිය මට සද්දෙන් බාධා වුණා කියන්න හරි කැමැත්තක් තියෙනවා. මට වේදනාව ආවයි කියලා කියන්න හරි කැමැත්තක් තියෙනවා. හිතවිලි ආවයි කියන්න හරි කැමැත්තක් තියෙනවා. වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් ගොනු කර කර රකින්න බුදුම ආසා කරන සතෙකුට තමයි පුත්තජනය කියලා කියන්නේ. මුතිමංච දන්නව නම් මේක මනින්න තියෙන දවසට චිත්තක්ෂණ කීයක් මම ක්ෂණ සම්පත්තිය ඉපදුවාද චිත්තක්ෂණ කීයක් මම ආශ්වාස ප්‍රශ්වාසයේදී වම දකුණ වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට උපයාගත්තද කියන එක බැලුවොත් ඒක විශාල ලාභ ලැබෙන ව්‍යාපාරයක්. දවසින් දවස දවසින් දවස තමන්ට වැඩි වැඩි චිත්තක්ෂණ ගණනක් ඉන්න පුළුවන්. ඒක පිළිබඳව එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අඩු ගානේ අපි බලමු මේ දවස් 10 ඇතුළත තමන්ගේ හොඳ පැත්ත බලන පැත්ත, තමන්ට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය බලන පැත්ත, Tamange සිදුවෙන තියුණු පව රාශියක් නොවීම සඳහා අපි කරපු ප්‍රයත්න පිළිබඳ බැලුවොත් මම හිතනවා ශිල්පද කඩන මිනිසයා කෙරේ වුණත් අපිට අනුකම්පා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ශිල්පද රැකීම සඳහා සදී පැහැදී කටයුතු කරන කෙනෙකුට කැත නැතුව වඳින්න පුළුවන්. මේ මිනිස්සු කොච්චර වටිනා දෙයක්ද කරන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපිට හරියට ඒ සීලය පිළිබඳව ධර්මයේ පිළිබඳව නැත්නම් ධර්මේශා විනය පිළිබඳව මනා දර්ශනය ආවොත් ඊටාම සංවේග උපදවන තැන තමයි මේ අවුරුදු 2600ක් මේක මෙතෙන්ද ගේනකොට ඒ වැඩ කරගෙන ආපු ඒ ආචාර්ය ප්‍රචාරයේ પરම්පරාව නමක් සඳහන් කරනතෝ ගමක් සඳහන් කරනතෝ ලාභයක් බලාපොරොත්තු නැතුව ප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතුව ඒ කරපු සේවයේ නිසායි අද අපිට මේ සජීවී ධර්මයක් හිතුවලා තියෙන්නේ. ඉතින් අපි අපේ પરම්පරාවේ මේක මැකෙන්දරලා නිවි પરම්පරාවක් වෙන්නලා කාල කන විදිහට මැරිලා යනවද? එහෙම නැත්නම් අපි කොහොම හරි මේක දවසට එක චිත්තක්ෂණයක් හදපු හිත දෙකකට තුනකට දියුණු කරලා පොඩි උන්න කතා කරලා අන්න මේ ටිකවත් කරපල්ලා කියලා ආදර්ශයක් ඉතුරු කරනවාද කියන එක කරන එකට කල්යාණ මිත්‍රයෝ ලෝකේ දුසිංගනම් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් නැහැ. තව එක්කෙනෙක් දැක්කොත් ඇති. මේ කියන විදිහට ධර්මීය දිහා බලන එක මිනිහෙක් දැක්කොත් ඒ දකින්න ඇස් දෙක පිං ලැබුවා. ඒ අහන වචනේ අහපු කන පිං කෙරුවා. අපි හිතන්නේ මේ මුළු ලංකාවම බෞද්ධ කරන්න හිතනවා. මේ මොනතරම් පහත් කළ සැලකිල්ලද කියලා මට තේරෙන්නේ මේ තරම් ගැඹුරු තියෙන දෙයක් තියෙද්දී අපි කටවචනේ කියන අපි ඔක්කොම බුද්ධඝම් කරන්න හදනවා. ඔක්කොමලා නිවන් දක්වන්න හදනවා. ඔක්කොමලා භාවනා කරවන්න හදනවා. ලංකාව බෞද්ධ කරන්න හදනවා. මේ කවදාකවත් ලැජ්ජට බහපිනියක් නෙවෙයි. නිසා තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් උත්සාහ කරන්න තිබුණට වැඩිය අවු අඩු ක්ෂණ සම්පත්‍ය උපයන ජීවිතයක් ගත කරන ඒකක් කියාපාන්න නැතුව. ඒකක් කාටවත් අඟවන්න නැතුව අනේ ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ලැබුණ ඇති. වෙන මොකක්වත් ඒවා. තවත් ඒ වගේ ජීවිත පූජාවෙන් වැඩ කරන කෙනෙක් දකින්න ලැබුණ නම් ඇති කියලා හිතුවොත් හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔක දුර්ලභයි, දුෂ්කරයි, අදත් දුර්ලභයි, අදත් දුෂ්කරයි. නමුත් අන්නෙවැනි પરම්පරාවකට අන්නෙවැනි වංශයකට අන්නවෙනි ප්‍රවේණියකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට ගන්න තියෙන ආධ්‍යාත්මික වශයෙන් ලබන ලොකුම සතුටක්. ඒක හරි හැටියට ධර්මේ හරහා විනය හරහා තේරිච්ච දවසේ මම හිතන්නේ නිවන ඉල්ලලා අඬයි කියලා. නිවනේ ලකුණු පේන්න පටන් ගන්නවා. නිවන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක කරන මනුස්සයා සනසෙනවා අනික් කාට සාන්තියක් තියෙනවා කියාපෑමකුත් නැහැ. ඒක මේ පොතේ බල්ල මීටර එක දාලා මම සෝවන් වුණාද බලන එක නෙවෙයි තියෙන්නේ. වෙනදට වැඩි පෞසිද්ධ වෙනවා අඩුයි වෙනදට වැඩි එළඹෙසිට වාසය කරන වැඩි මේ වැඩෙනවනම් එළඹ වාසය කරන ගතිය වැඩි වෙනවා එන්න එන්න පව අඩු වෙනවනම් පෙත තමයි ඒක පිළිබඳව තමන්ට තමන් ගැන විශ්වාසය පහළ වෙච්ච දවසේ තමයි බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ පමණ නෙවෙයි තමන්ගේ සීලය කෙරේ එදාට තමයි බුදුරජාණන් කියන්නේ සෝවාන් ඉතින් අන්න ඒත් යනකම් හරිම දුෂ්කරයි හරිම නිකන් ලෙල්ල පිටින් දෙහි ගෙඩියක් කන්නවා හරිම පැංගිරි. නමුත් හොඳට මතක තියාගන්න මේ ඉන්න හැම කෙනෙක්ම ඒකට පියවර 3-4ක්ම දැන් කියලා තියෙනවා. හැම වෙලාවෙම හිත වැඩිච්ච වෙලාවේදී කල්පනා කරන්ඩ කාගවත් බලපෑමකින්තරෝ මං සීල් රැකලා තියෙනවා. කාගේවත් බලපෑමකින්තරෝ මං භාවනාවට උරදීලාදී කටයුතු කරලා තියෙනවා. කාගේවත් බලපෑමකින්තරෝ මං ප්‍රත්‍යබහනාට වැඩ කළා තියෙන මේක කවුරුත් මට බලපෑමක් නෙවෙයි. මේ හා සමාන විශාල ගොඩනැගිල්ලක් හදාගත්ත මම මේක පැයකට දෙකකට සතිය නැති උනායි කියලා පැයකට දෙකකට සමාධිය නැති උනායි කියලා. පැයකට දෙකකට ප්‍රඥාව නැති උනායි කියලා කද්දාකත් පහත් කරන්න බෑ. ඒක කවදාක කුසලෙකුත් නෙක තකතිරුකම. ඒ නිසා අපි හැකි සංඥාවෙන් බලලා මේ ගත්ත ගැම්ම ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමු මේ ලැබිච්ච දවස් ටිකෙත් අද ධර්ම දේශනාවත් වෙන දෙයකට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම නැතර කරනවා. ශිල් දිනාටම සැනසීම උදා වේවා කියලා